නැතුව අර 57 බාන 8 වෙනි පියවරේ ඒකාග්‍රතාවයක් ගැන හොයන්න. ඉතින් ඔය ඒකාග්‍රතාව නෙමෙයි ඔය ටිකක් වෙලා ඔක හිත නිශ්චලතාවයකටපත් වෙනවා. ඔගොල්ලෝ ලියන්න ඕනේ හිත සම්සුන් වෙලා හිත නිශ්චල වුණා කියලායි ලියන්න. අර කියන්නේ මෙච්චර වෙලා තිබ්බ කාලගෝට්ටිය අඩු වෙලා ගිහින් අඩු වුණා කියන එක විතරයි. ඕගොල්ලෝ ඒකට කියන සමාධිය කිය. ඒකට කියන ඒකාග්‍රතාවය. ඒකට ලියනවා දැනුවත් බව. මම සමාධිය සමාධිය කියලා නම් මම ලියලා නැහැ සනස. මට මේ මේ එතකොට ස්වාමීන් වහන්සේ මේ අර S2 වහගන්නකොටම කාය පස්සද්ධිය තියෙන්නේ. ඒක සාමාන්‍ය මට හුස්ම රැල්ල දැනුනේම නැති එක්කනේ දැන් ඒක භාවනා කරන හැම කෙනෙකුටම භාවනාව ආරම්භයේදී කාය පස්සද්ධියනෝ ඒකාග්‍ර වුණා වගේ වෙනවා ඒ ඔක්කොම භාවනාවට කියන්නේ අරියාදුකම් තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අපිට තේරෙන භාවනා පටන් ගන්නකොටම දැන් ඔක්කොම භාවනා කෙරිලා ඉවරයි. ඒ වගේ එකක් එනවා. නමුත් එහෙම නැහැ. ඒකෙන් වෙන්නේ අර වීරිය යොදන එක අඩු වෙන භාවනා ආරම්භයේදී දැන් උඟ එක්කෙනෙක්වත් ලියන්නේ නැහැ. හුස්ම දැනුණා. ආස්වාස් ප්‍රාසාසෙ මම වෙන් කරගත්තා, විස්තර බැලුවා. ඒව මොනවත් නැහැ නේ ඔයගොල්ලන් කමටහන් දාලා. එකපාරම වාඩි වුණා කායපස්සද්ධියක් ආවලු සමාධියක් වුණාලු ඔක්කොම ඉවරයි. දැන් ඉතින් පස්සේ මොකද ලියන්නේ වார்த்தාව? ඉතින් තියෙනවා අය අර මේ අර පරණ ටික ආයෙ ලියන. කිය ලියන්න ඕනේ නැති ටික. මනස ඒකාග්‍ර වුණා කියලා කිව්වට පස්සේ ඉතින් යහට කමඨාර්ථය ලියන්න බෑ යෝගා. බෑ. ඊට පස්සේ තියෙන විපස්සනාව. ඊට පස්සේ තියෙන සමාධිය. ඒතෝගොල්ලෝ ලියන්නේ මොනවද? ඇහි කටුවන්නේ නේවා. කූඹි කෑනේවා දාඩි දානේ ඒවනේ ලියන්නේ ඊට පස්සේ. ඒක කොහොමද ලියන්නේ එතන? එහෙනම් එතනින් පටන් ගන්න ඕන බං. එහෙමනම්. එතනින් පටන් අරන් භාවනා අවසන් කරන ඒකාග්‍රතාවය. කියන මේ මේ හිත තැම්පත් වුණා කියන තැනින් භාවනා අවසන් කරනවා. භාවනා අවසන් කරන තැනින් පටන් අරන් පටන් ගන්න ටික අන්තිමට දානවා. මේ මෙහෙම වුණා මාර වෙඩි දැන් මොකද කරන්න කියලා අහනවා. එකක් මම ඊයේත් බැලුවා දැන් සාමාන්‍යයෙන් සප්තබොජ්ජංග වල පස් අධි සම්බොජ්ජංගේ වැඩෙන්නේ පස්සට යනකොටනේ. ගෑස් දෙක වහගන්නකොටම පස්සද්ධිය ඇති වුණා නම් ඒක ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙන්නේ පැයි. පස්සද්ධිය එන්න නම් මේ ඉතින් මට ඒකත් කල්පනා වුණා මෙහෙම වෙන්නේ කොහොමද ඇස් දෙක වහගත්ත ගමන් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩ්ඩක් විතර අර හිත ඒකාග්‍ර වුණාම හිතන ඔක්කොම හරි දැන් සමාධිය වෙලා සේරම හරි කියලා. ඉගෙන වෙලා තියෙනවා. සමාධිය කියලා නම් මට නෑ ස්වාමීන් වහන්සේ කවදාවත් මට එහෙම අර එලි පේන්නේ අරවා මෙහෙම එහෙම එකක්වත් මොකක්වත් වෙලා නෑ යාන්තම් චුට්ටක් පෙනිලා එහෙම එක දවසක්ද දෙකක්ද ගියා මිසක් ආයේ එහෙම මම දැක්කෙත් නෑ මට සමාධිය කියන එක තාම හම්බුනේම නෑ සමාධිය කියන එක හම්බෙන්න ඕන එකක් නෙමෙයි ඒක ඒක භාවනාවේ යනකොට භාවනාවේදී ලැබෙන දෙයක් ලැබෙන්න ඕන දේවල් බලාපොරොත්තු වෙනවා ගොඩක් අය භාවනාවේදී ඒකයි ගොඩක්ම වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම ඇවිල්ලා තියෙන තව ඉන්න 30 ඉන්නේ. කට්ටිය අඩිය. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි අවසරයි සන්නාස මේ ඔව් මොකක්ද අහන්නේ කවුද? ප්‍රශ්නයක් ඇහුවද? අවසරයි එහි සංස අවසරයි. හ්ම්. සංස මේ පහුගිය දැන් දිගටම භාවනා කරගෙන යද්දි ස්වාමීන් ඇතැම් දවස්වලදී අ, දැන් හුස්ම රැල්ල නොදැනී කිය අවස්ථාවේදී සනසර නොදැනුවත්ව නි- නිද්‍රාශීලී ගතියකට යන ස්වභාවය තාමත් සමාජාසුල තියෙනවා ස්වාමීන් එතකොට සනස ඒක අර දැන් ඇතැම් දවස්වල එහෙම නැහැ අවදිමත් බවත් එක්ක භාවනාව හුස්ම නොදැනී පවතිනවා. දැන් අර වගේ දවස්වල නිද්‍රාශීලී ස්වභාවයත් එක්ක සමහර වෙලාවට <clears throat> ඒ ඇතුළේදී නිකන් අර සුලියකට අහු වෙනවා වගේ වැනෙන ස්වභාවය, පැද්දෙන ස්වභාවයත් එක්ක අර මේ වායෝ ධාතු ස්වභාවය ප්‍රකට වෙනවා ස්වාමීන් එතකොට ඒ දැන් මුලදි මුලදි ඒක වායෝ ධාතු කියලාම මුල්ම කාලේ අඳුන ගන්න බැරි වුණා. ඊට පස්සේ උපදේශ ගත්තට පස්සේ වායෝ ධාතු ස්වභාවය කියලා අඳුනගත්තා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ මෑතකදී දැන් වායු ධාතු ස්වභාවය කියන එක ලොකුවට ඒක බලන්න යන්නේ නැතුව සති නිමිත්ත තියෙන තැන සිහිය තියාගෙන ඉන්න පුළුවන් ස්වභාවයත් එක්ක එහෙම කාලයක් ගත වෙනවා ස්වාමීන් නමුසානද ඒක ඒ ස්වභාවය අර පූර්ණ අවදිමත් භාවයක් නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් මට ඒක ඉවරුණාට පස්සේ සියුම් හුස්ම වගේ දැනිලා නිින්දකින් අවදි වුණා වගේ අවදිමත් භාවය කියලා අදහස් කරන්නේ කොයි අවස්ථාවේ අවදිමත් භාවය? එහෙම නැති අනිකුත් දවස්වල සානාර දැන් හුස්ම රැල්ල සියුම් සියුම් වීගෙන යන බවත් හුස්ම රැල්ල නොදැනී ගිය බවත් සති නිමිත්තේ අර සිහිය පවත්වන බවත් තුල අර කියන්නේ හොඳටම මම ඒක අවදියෙන් ඉන්නවා කියන දැනුවත් බවක් එතන තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ කියන අවස්ථාවල එකපාරට නිින්දෙන් හීනයක් දකින්න වගේ. දැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය වෙලාවේ තමන්ගේ දැනුවත්භාවය තියෙනවා. හරිද? දැනුවත්භාවය. අර නිින්ද යන වෙලාව හරියට අඳුර ගන්න බෑනේ තාම. දැන් මෙතෙන් තමයි නිින්ද ගියේ. ඇතම් දවස්වල ඒක වෙනවා සානස ඒ කියන්නේ කොයි වෙලාව එකපාරට මේක නිද්‍රාශීලීත්වයට ගිය ගිහිල්ලා ඉවර වෙන ඉවර වෙලා තමයි ස්වාමීන් එතකොට ඒකෙන් මිදුනහම තමයි ඒක ඒ හැම දවසකම වගේ ස්වාමීන් ඔය සුලියකට අහු වෙනවා වගේ ඔව් එතන තමයි මගේ පාලෙන් තියෙන එතන දැන් ඒ නිින්ද යනවා වගේ ඒ ඒරියා එකට එනවනේ ඒ ප්‍රදේශයට එනකොට ඒක දැනගෙන අන්න එතෙන් තමයි හිත අවදිමත් කරගන්න ඕනේ නින්දයන් කලින් ඒ කියන්නේ භාවනාව අපි කරගෙන යනකොට ඔන්න දැන් මෙතනින් මෙතෙන්ට ආවා ඊළඟට මෙතනින් මෙතෙන්ට මෙතෙන්ට යනකොට ඊළඟට ඉස්සරහට තියෙන නින්ද තේරෙනවද අපි දැන් පාරක යනකොට අපි දන්න පාරක යනකොට දන්නවනේ මෙතනින් යහට වංගු සහිත පාරක් තියෙන්නේ කියලා එහෙමයි සංස් ඒතර කල්තියා ඒතර මා ස්ලෝ කරගෙන බ්‍රේක් කරගෙන හෝන් ගහගෙන යන්නේ වංගු ළඟට යන්න කලින් ඉතින් ඒ ඒ නිින්ද යන ඒරියා එකේ ප්‍රදේශය අපි වේලාසනින් අඳුරගෙන තියෙන. මෙන්න මෙතනින් යහාට ගියොත් තමයි භාවනාවේ නිින්ද කියන එක ආරම්භ වෙන්නේ කියන්නේ. ඒ කියන්නේ හිත තැම්පත් ඒ කියන්නේ තමන්ට වෙලා තියෙන හිත තැම්පත් වෙනවා ඒ තැම්පත් වෙන සිත භාවනාව තුළ පවත්වා ගන්න යන්න බෑ ඒක තවත් පල්ලෙහාට වැටෙනවා නිින්ද කියන අවස්ථාවට එනවා භවංග අවස්ථාවට යනවා හිත يعني හිත බවංගට යන්නේ නැතෝ හිත අවදීන් තබාගෙන. වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව දැනුවත් භාවයේ තබාගෙන සිහිය පවත්වා ගැනීම කියන එක එකෙන් පල්ලෙහාට වැටෙනවා. හ්ම්. තේරුණා ඒ කියන්නේ එක වෙලාවක් වෙන වාහනයක් අපි මෙහිම පල්ලමේ යනකොට අපිට බ්‍රේක් කරගෙන යන්න පුළුවන්නේ. බ්‍රේක් අහන්න නැති වෙලාවක් එනවා. කියන්නේ බ්‍රේක් වලින් වාහනයක් කන්ට්‍රෝල් කරන්න බෑ. ලොකු පල්ලමක් යනකොට. ඒකට තමයි අපි ගියර් වලට දාලා සෙකන්ඩ් එකට දාලා යන්න ඕන මුලින්. ඊළඟදී අර බස් එකක් පෙල්ලුණා නේද මතකද? ඒ සෝන්ස්. ළමයි ගානක් මැරුණේ අර කොහෙද අර ට්‍රේනින් කරන ළමයි වගේ යන්නේ. ඒ මොකද හේතුව මේ පල්ලමේ බ්‍රේක් වලින් බස්සන්න බෑ බෑ ටිකක් කරලා යනකොට බ්‍රේක් ඉවර වෙනවා. ලොකු වාහනවල අර මේ වැකියුම් වැකියුම් එක ඉවර වෙන වැකියුම් නෙමෙයි යාපේෂා එක ඉවර වෙන අර ටැංකි ටැංකි තියෙන දැකලා තියෙනවද කන්ටේනර් වල අර ලොකු අර සිලින්ඩර් වගේ තියෙන දැන් ලොකු වාහනවල ගොඩාක් තියෙනවා හතරක් පහක් තියෙනවා දැන් ඔය ඔය එකයි දෙකයි තියෙන ඉතින් බ්‍රේක් ගහලා බස්සන්න බෑ ඔය ඉතින් එන්ජින් එකෙන් එන්නේ එන්ජින් එක කරකවගෙන ඒ පීඩනය අඩු කරගෙන එන්න ඕන එහෙම එන්න බැරි අවස්ථාවක තමයි නිින්ද යන්නේ ඒ කියන්නේ අපේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන්ම භාවනාවේ අවසන් මේ කියන්නේ අපේ කන්ට්‍රෝල් එකෙන් මිදෙනවා ඉතින්. එහෙමයි සර්. කියන තැනට එනවා. සම්පූර්ණයෙන්ම එතනට ආවහම එහෙමයි සර්. සම්පූර්ණයෙන්. ඊට ආවට පස්සේ අපිට භාවනාව කන්ට්‍රෝල් කරගන්න ඊට නින්දර නින්දර වැටෙනවා. ඒක නිසා හැමතිස්සෙම කරන්න ඕන එක්ක එතෙන්ට ආയിട്ട് භාවනාව නතර කරන්න. නතර කළා එතන ඉඳන් ආයි පටන් ගන්න. අන්න එහෙම අපිට ඒ විශේෂ පුහුණුවක් දුන්නොත් එතරම් නිින්ද කියන එක කඩා ගන්න පුළුවන්. මොකද දැන් භාවනාදී ඇත්තටම නිින්ද આવොත් ඒක මොනම විදිහකටවත් බෑ ඒක. කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි භාවනා මැදදී. ඉතින් අපිට ආනාපානය මෙනෙහි කරන්න පුළුවන්. හිතෙන් ආස්වාස ප්‍රාස්වාස කියලා ඒ වගේ එකකට ලොකු ගියර් එකකට යන්න වෙනවා. ඒක නිසා හැම තිස්සෙම දැනුවත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි අද රෑ 12ට ගෙදෙට්ට හොරු පයින්නවා කියලා අපිට පණිඩයක් ආවත් අපිට නිින්ද යන්නේ නැහැ. නිින්ද යනවද? නිදාගන්නේද කවුරුත්? කවුරුත් නිදාගන්නේ. ඒක වෙලාසරෙන් ඒ පණිඩිය ආපු හින්දානේ අපි නිදාගන්න නැත්තේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අන්නේ ඒ පණිවිඩය ගන්නවා. ඒ කියන්නේ අපි දරා ගන්නවා මෙන්න මේ ඉරියාවේදී මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. එන්න පුළුවන් නොඑන්නත් පුළුවන්. නමුත් අපි එතෙන්දී දෙගුණයක් අවධානය පවත්වා ගන්න ඕන භාවනාවට. එහෙම පවත්වා ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒරෝ නේද? එහෙමයි සංස එහෙමයි. අවශ්‍යයි. එහෙනම් පටන් ගමුනේ. එහෙනම් සීලම් දෙනා මයික්‍රොෆෝන් ඔන් කරගෙන සාදුකාරයක් පාන්න. ඔය හැමෝම මයික් මොකද්ද මයික් කැමරා ඔන් කරලා ඉන්න ඕන. <laughs> කැමරා වහගෙන ඉන්නවා කියන හොරු හොරු ඕන බෙල්ල ටිකක් වෙන වෙනට නිදාගෙන හොඳයි සීලම දැන් නමස්කාරයක් කරනවා සාදු සාදු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ Nama Buddhasa, Namo Tassa, Bhagavato, Buddhang saranam gacchami. Buddhang saranam gacchami. ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံပိဓမ္မံ शरणं गच्छामि ဒုတိယံပိဓမ္မံ शरणं गच्छामि ဒုတိယံပိသံဃံ शरणं गच्छामि ဒုတိယံပိသံဃံ शरणं गच्छामि တတိယံပိ बुद्धं शरणं गच्छामि တတိယံပိ बुद्धं शरणं गच्छामि තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේදමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේදමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තුරාබේරය මජ්්‍යපමා දට්ඨානාවේරමනී සික්ඛාපදං සමාධයාමි ඉසරණේල සද්දෙන්ත පංචසේලං බ්‍රහ්මන් සාදුකන් සුරක්කිතං කත්තා අප්පමාදේන සම්පාදේ තබ්බං සතු සතු සතු දැයි අපි අද සුපුරුදු පරිදි ඉරුදු දින සමූහ භාවනා වැඩසටහන ආරම්භ කරන්න අපි අද කාල වේලාව දැන් වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වැඩසටහනේ සුපුරුදු පරිදි අපි මූලික වශයෙන් තියෙන යෝගාවචරිනක ඒ සමූහ භාවනා වැඩසටහන ආරම්භ කිරීමටයි. ඒ සඳහා සියලු දෙනාගේ මයික්‍රොෆෝන් ඔෆ් කරගන්න. කැමරා ඔන් වුණාට කමක් නැහැ. මයික්‍රොෆෝන් ඔෆ් නැත්නම් සැරෙන් සැරේ සද්ද එනවනේ. හොඳයි අවශ්‍ය වුණොත් විතරක් ඔන් කරගන්න. හොඳයි එතකොට අපි අද මූලික වශයෙන්ම භාවනාව ආරම්භයේදී අපි කියන්න ඕන ගොඩක් යෝගාවචරයන්ගේ මේ භාවනා කරන විදිහේ ගැටලු රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අද මම විශේෂ වැඩසටහනක් වශයෙන් මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යෝගාවචරයන්ගේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඒ භාවනාව වශයෙන් ගත්තාම යෝගාචර දැනගන්න ඕනේ තමන්ගේ හදිස්සියට මේ භාවනාව යන්නේ නැති බව. තමන්ට හදිස් වුණාට එහෙම භාවනාව යන්නේ නැහැ. භාවනාව යන්නේ අවශ්‍ය කරන ප්‍රතිපදාව ඒ සියලු සත්‍තිස් බෝධිපාර්ශික ධර්මතා එකට ගොනු වුණාට පස්සේ තමයි මේ භාවනාව යන්නේ. ඒක නිසා මේ යෝගාචර සැරෙන් සැරේ හිතන හිතන වෙලාවේ භාවනාව වාරයක් දෙකක් කරා කියලා මේ ඔය අපේ සමූහයේ ඉදිරිපත් වෙන සීළු භාවනා අධ්‍යක්ෂින් මෙහෙම ගන්න බෑ. ඒක නිසා මූලික වශයෙන්ම දැනගන්න ඕන තමන් ආධුනික යෝගාවචරයෙක් වශයෙන් තමන්ට දීලා තියෙන උපදේශ අනුව කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි මේ භාවනාවේ තියෙන මූලික මූලධර්ම සහ સિદ્ધාන්ත. අපි හරියට අඳුර ගන්න. මේ මූලික સિદ્ધාන්ත සහ මේ මූලධර්ම හරියට ක්‍රියාත්මකුනේ නැත්තම් ඒ මූලික වශයෙන් වෙන්න ඕන ටිකවත් හරියට වෙන්නේ නැහැ. එතකොට භාවනාවේදී මුලත් Tamanට අහිමි වෙනවා, මැදත් අහිමි වෙනවා, අගත් අහිමි වෙනවා. මොකද හේතුව මේ මුල. ඒකට බුදුහාමුදුරු දේශනා කරන්නේ ප්‍රථම ධානයේට ආව භාවනා යෝගාවචරයා ප්‍රථම ධානයේ හරියට වශී කරන්නේ නැතුව දෙවෙනි ධානයට යන්න ගියොත් මත තියාගන්න. ප්‍රථම ධානයේ හරියට වශීභාවයටපත් කරන්නේ නැතුව දෙවෙනි ධානයට යන්න ගියොත් දෙවෙනි ධානෙත් නැති වෙනවා පළවෙනි ධානෙත් නැති වෙනවා. දෙකම නැති කරනවා. ඒකට බුදුහාමුදුරු උදාහරණයකට ගන්නේ අර අර හිමාලයේ ඉන්න අර අර ගවයෝ යක් ගවයෙක් ආ ඉහළ කඳු මුදුනේ තියෙන තනකොළ කන්න ඕන කියලා පිටිපස්සේ කකුල් දෙකවත් හරියට තියාගන්න නැතුව ඉස්සර කකුල් දෙක උස්සලා තියනවා කන්දට. තියලා නගින්නේ. නැග්ග ගමන් කෙලිම ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටලා කකුල් හතර කැඩලා යනවා. එතකොට යක් ගවයට හිමාලයේ ඉන්න යක්ගවයට ඉහළ තියෙන තනකොළත් නැති වෙනවා පහළ තියෙන තනකොළත් නැති වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕන මේ භාවනාව හරියට හැම්මෙන් ඔය කරාට. එහෙම අන්තිමට වෙන්නේ තමන්ට මේ මූලික වශයෙන් කරගන්න තියෙන ටිකක් තියෙන නඩුම තරයි. මාර්ගඵල කෙසේ වෙතත් කියන්නේ මරණ මොහොතේ සිත හරියට හිත පිහිටවා ගන්නවත් මට්ටමටවත් භාවනාව කරගන්න අවශ්‍යයි. ඉතින් ඒකවත් නැති වුණොත් අර මෙච්චරකල් භාවනා කරපෙකින් ඇති වැඩක් නැති. ඒක නිසා ලොකු ලොකු අතු අල්ලන්න යන්නේ නැතුව මූලික වශයෙන් තමන් ඇත්තනා තමන් කවුද කියලා තමන් හරියට අඳුරගන්න. තමන් ගින්න මට්ටම, තමන්ගේ සීලය. තමන් එදිනෙදා ජීවිතේදී අනිත් අයත් එක්ක කටයුතු කරන ආකාරය. ඉතින් ඒ කරන ඒ තමන් වපුරන ඒ ධාන්‍ය වර්ගය තමයි තමන්ට අස්වැන්න වශයෙන් නෙලා ගන්න වෙන්නේ. ඒ නිසා අපේ මූලික වශයෙන්ම දැනගන්න ඕනේ මේ භාවනාවේ මූලික මේ સિદ્ધාන්ත ටික අනුතර ආනාපානස්භාවනාවේ පළවෙනි පියවර දෙකවත් හරියට කරලා තියෙන්න ඕන මැරෙන්න කලින්. එහෙම නොකරොත් එහෙම අඩුම තරමේ සුගතිගාමී ආත්මභාවයත් නැති කරගන්න ඕකේ. ඒ නිසා භාවනා යෝගාචරයාගේ සුගතිගාමී ආත්මභාවයේ රඳා පවතින්නේ ආනාපානස්භාවනාවේ පළවෙනි පියවර දෙකයි. ආස්වාස ප්‍රාස්වාස දෙක අඳුර ගන්න ඕන ආස්වාස ප්‍රාස්වාසේ සිය පවත්තන්න ඕනේ සිය පවත්තන ආස්වාස ප්‍රාස්වාසේ විස්තර බලන්න. ඒ විස්තර බැලීමේදී තමයි ආනාපානසති භාවනායේ දීර්ඝ කෙටි කියන අවස්ථා දෙක දාලා තියෙන්නේ. ඒ දෙක හරියට ක්‍රියාත්මක වුණොත් තමයි මේ දැන්වත්භාවය සහ ඒකාග්‍රතාවය තුළින් තමයි ඊළඟට යෝගාචරයා නාම රූප පරිච්ඡේද කියන කතන්දර ඒවට එන්නේ. නමුත් ඒවා නාම රූප පරිච්ඡේදයක් අවශ්‍ය නැහැ කෙනෙකුට සුගතිගාමී ආත්මභාවයක් ලබන්න. තේරුණාද? සුගතිගාමී ආත්මභාවයකටපත් වෙන්න ඕන අකුසලයකට හිත යන්නේ නැතුව මනසේ ඒකාග්‍රව තබා ගත්තා නම් ඒක හොඳනම් ප්‍රමාණ. කාට හරි භාවනා කළ දිවි ලෝක යන්න ඕන නම් අනාහත් භාවනාවේ පියවර දෙකයි කරන්න තියෙන්නේ. යාට. තුන්වෙනි පියවර කරන්න අවශ්‍යතාවක් අවශ්‍යත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ ආනාපානහත් බාන අඩුමතන පළවෙනි පියවර දෙකවත් හරියට කරන්නේ නැතුව පාර මේ ලොකු ලොකු දේවල් කරන්න ගිහිල්ලා අර හරියට නිකන් අපි ගියක් හදනකොට ගේ අත්තිවාරම හරියට දාන්න නැතුව අර තට්ටු තුනේ ගියක් හදන්න ගියා වගේ වෙන්නේ. හැමදාම ගේ හදන කඩාගෙන වැටෙනවා. ඒ මොකද හේතුව අර මූලික වශයෙන් වෙන්න ඕන දේවල් ටික අපි හරියට කරලා නැහැ. මූලික වශයෙන් වෙන්න ඕන දේ කරලා භාවනා කරේ අපි හිත සතුටටපත් වීමක් වෙලා නැහැ. හිත සතුටු වෙන්නේ නැති නිසා තමයි හිතේ ප්‍රමෝදය, ප්‍රීතිය කියන එක නැති වුණාට පස්සේ තමයි අපිට වෙන වෙන අරමුණු ඔස්සේ අපි හිත යවන්නේ. මම දැන් උදාහරණයක් පෙන්නන්නම්. මේ පොත හැම දැකලා ඇති නේද මේ පොත? මාතර ඥානරම හඳුරන්නේ විමුක්ත විමුක්ත පොත. බලන්න මේ පොතේ තියෙන 14 වෙනි පිටුයි. බොහොම විස්තරයක් කියලා. මොකද්ද දෙන්නේ? එහෙනම් නේද හැමෝටම? එහෙනම් එහෙමයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ 1983 පළවෙනි මාසේ 11 වෙනිදා ලියපු කමටහ වාර්තා. හරිද? සංවේදී තුලනයක් තුලණයකින් යුත් මේ උතුම් ගමන් මාර්ගයේ යෑමට මට උපදෙස් දීම ගැන මම නැවත වතාවක් ඔබ වහන්සේට තුති පුදු කරමි. කවටාතයා ලියන විදිය. හරිද? මට දැන් කාරණා වැටහිතයි සිතේ. කාරණා වැටහිතයි සිතේ කියන්නේ මේ භාවනාව කරන්න ඕනේ මොන විදිහටද කියලා දැන් මට යම් කෙසේ වැටහීමක් තියෙනවා. එයාගේ මේ පස්වෙනි කමටාවක්. දැන් යා මොකක්ද යා ලියන්නේ වැටහිතයි සිතේ. එයාට හිතනවා යම් කිසි මට්ටමකින් දැන් මට මේ භාවනාව කරන්න ඕනේ. ඒ මූලික මූල ධර්මයේ මේ භාවනා කොහොමද ඉස්සරහට කරගෙන යන්න ඕනේ කියන එක පිළිබඳ වැටහීමක් තියෙනවා කියලා හිතෙනවා. කොහොමද අය කියන්නේ? සිතේ සංසුන් බව සහ සැහැල්ලු බව ඉක්මවා යන තරමට වීරිය නොදී යුතුය. ඒක තමයි ආය වටහාගෙන තියෙන්නේ. ඒ වායේ සමතුලනේ ඒ කියන්නේ සමතුලිත භාවය සොයාගත යුතුය. තේරුණාද? දාලා තියෙන මොකක්ද කියන්නේ? ඉතින් මේක තමයි වැදගත්ම කාරණේ. සංසුන් බව සහ සැහැල්ලු බව ඉක්මවා යන තරමට වීරය නොයදී යුතුය. දැන් මේ සංසුන් බව හා සැහැල්ලුව කියන එක භාවනාවෙන් ඔයගලන්ට ලැබෙන්නේ නැති හින්දා තමයි මේ එක එක අරමුණු ඔස්සේ හිත යන්නේ. මොකද මේ හිත ගොඩක්ම කැමති සතුටු වෙන්න. සැහැල්ලුවෙන් ඉන්න, ප්‍රීතියෙන් ඉන්න. අපි දැන් මුහුදු වෙරළකට ගියාම තියෙන අර ගතියක්. අපිට හැමතිස්සෙම හැමෝම වෙලාවට තුන් වේලට කන්න බොන්න දෙනවා නම් කවුද අකමැති මුදු වෙරළට වෙලා දවසෙම ඉන්නවා. කැමතිනේ ජීවිත කාලෙම නත් ඉන්න කැමති. අකමැති කෙනෙක් නැහැ නේ ඉතින් අන්න ඒක භාවනාවෙන් ලැබුවට පස්සේ ආ බාහිර ලෝකෙත් එක් බාහිර ලෝකයෙන් හිත සතුටු කරන එක සංසුන් භාවයටපත් වෙන එක ඒක ටිකක් අඩු කරලා භාවනාවෙන් ඒක ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒකට කොච්චර වීරයක් යොදන්න ඕන කොච්චර ප්‍රමාණයකින් හුස්ම කෙරේ සිය පවත්වන්න ඕනද එහෙම නැත්නම් හුස්ම පවත් සිය පවත්වන්න නැතුව ඉන්න ඕනද මෙන්න මේක හරියට වුණ වෙන්න ඕන ඊළඟට යා කියන මෙන්න මේ ඔබ වහන්සේට මා ලියූ පරිදි මේ කලින් කමටා වාර්තා හිටි හැටියේ හුස්ම ඇල්ලීම සෑම විටම සිදුවන්නේ භාවනාවේ මුල් පැය තුලදී ඒ කියන්නේ උස්ම සංසුන් වෙලා තියෙනවා එකවර අර ලොකු හුස්මක් එනවා. හේතුවක් නැතුව. එයාට ඒක ඇවිල්ලා දෙන. ඒක ආපු ගමන් ඒක එයාට බාධාවක් වශයෙන් එයා ගන්නවා. ඒ කියන්නේ මේ බාන හුස්ම දැනීම ගැන තමයි මේ විස්තර කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඒව නෙමෙයි විස්තර. ඔයගොල්ලෝ මේ වෙන වෙන බහූබූත මේ කයි අරක දැනෙනවා, මේක දැනෙනවා, මැස්සෝ අහනවා, දාඩි ගලනවා. ඒව තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඒ භාවනාවට වැදගත් වෙන එකක් ගැන කතා කරන්නේ නැහැ එකක්වත්. ඒක කමටහවද්දාවත් ඒ එහෙම එකක් නැහැ. ඊළඟ කමඨාන් වර්තාවත් එක්ක මේ මේ කමඨාන් වර්තාව එකට කනෙක්ට් කරගන්න තේරෙන්නේ නැහැ. ඔහේ අර දුන්න උපදේශ ගැන මතකයකුත් නැහැ. ඔහේ නිකන් වර්තාවක් දාන කිසිම සම්බන්ධයක් නැති අන්තර් සම්බන්ධතාවයක් නැති. එතකොට එයා කියන කලින් වෙච්ච ප්‍රශ්නය දැන් තියෙන්නේ පළවෙනි පෑය තුලදී විතරයි. ඉක්බිතිව සිත සහ කය සැහැල්ලු වූ පසු අන්න ඔන්න කියන. ඊටාම හොඳ නිින්දක දීමෙන් සැනසීමක් විස්රාමයක් සංසුන් බවක් හටගන්න. හරිද? එහෙත් මනස ඒ පිළිබඳව දැනුවත්. එය සිහිය නැතිවීමට ඔන්න මෙන්න කියා ඇතත් සිහිය නැති වී නොමැති මොහොතක් මෙන් වේ. කියලා කියන. දැන් ඕගොල්ලෝ මොනවද කමටහ වර්තාවල දාන්නේ? ඔක දැම්මට පස්සේ හැමෝම ලියන්නේ මේ කයට එක එක මම එකපාරට ගැස්සිලා ගියා අරක වුණා මේක වුණා කියලා බහබූත තමයි ලියන්නේ. දැන් බලන්න දැන් මේ මේ ලියන එක භාවනාවට සෑහෙන්න කියන්නේ භාවනා දියුණුවට අදාළ කාරණා ටික. ලියා ගන්න පුළුවන් වෙන්නේ. අනයා කියන මම කලින් විස්තර කළ සංසුන් අවස්ථාවට පැමිණි විට ආයි සංසුන් අවස්ථාවක් ගැන අපි භාවනාවේදී ලිව්වට පස්සේ ආයි වෙන වෙන අතන මෙතන කහනවා අරම ලියන්න යන්නේ නැහැ ඔළුව ඔළුව කඩාගෙන වැටුණා බෙල්ල කඩාගෙන වැටුණා ඔය ලියන්න යන්නේ නැහැ අත එහෙ නැත්නම් ඒක සංසුන් බව නොලියයි නොලියයි සංසුන් අවස්ථාවට පැමිණි විට අල්ලපු කාමරේ නිදාගෙන සිටි දීනී තරමක් සද්දෙන් කැස්සාය එයාට මෙන්න බාහිර සද්දයක් එකපාරට ඇවිල්ලා වැදිලා තිනවා. අනේ. ඒවන විට මා සිටි ශරීරයෙන් බැහැර වී ඒ දෙස ඔහේ බලා සිටියා වෙනි தත්වයේ හිත කයින් වෙන් වෙලා අර නාම රූප වෙන් වෙලා ඒ විදිහට තමයි ඒක අත්දැකලා තියෙන්නේ தත්වයේ ඒ සමගම මේ ශරීරයට සම්බන්ධ වෙලා සිටියා ශරීරයේ සෑම පරමාණුවක්ම ස්පන්දනය වෙන බව හැඟිනවා කැස්ස සද්දේ ඇසෙත්ම ශරීරයේ සීලම පරමාණු ආසේ මල්වැඩි වර්ෂාවක්සේ දිස්වෙමින් ඉහළට විසවි ගියේ කියලා කියනවා. ඒ ටික එච්චර වැදගත් නෑ උගලන්ට. අර මූලික ටික අනිවාර්යෙන්ම දැනගන්න ඕන. ඊට පස්සේ යාගේ ඊළඟ කමටහ වර්තාව තියෙනවා 1983 <clears throat> පළවෙනි මාසේ 29 මාහට උපදේශ උපදේශ වලින් ලැබුණු පිහිට පිළිබඳව ඔබ වහන්සේට බෙහෙවින් ස්තුති කළෙමි. දැන් හිටි හෙටි උස්ම ඇල්දී මහා ශනික ආලෝක නැති වී ගොසෙනි. ආනාපාන සංසුන්ව සිදුවේ. බානේ වාක්‍යය ලියලා තියෙන විදිහ මේක බොහොම නිර්මාණශීලීව ලියලා තියෙන වාක්‍ය. මම මින්පසු සන්තුෂ්ටිය සිරුරේ සැහැල්ලු බව ප්‍රීතිය සහ වීරිය භාවනාවේදී හටගන්නාය. නැක්කනේ. සංසුන් බව සිරුරේ සැහැල්ලුව ප්‍රීතිය සහ වීරිය භාවනාවේදී හටගන්න විදිය යහදීනී කරලා තියෙනවා. හටගන්නායු පිළිබඳව වඩාත් අවධානශීලී වෙමින් ඒවා වඩාත් මෙනෙහි කරන්න. හරිද? දැන් බලන්න ඥාරාම හඳුර මොකද කියන්නේ? ඔන අර පළවෙනි එකට ඥාරාම හඳුර දීලා දෙන උත්තරේ. හරිද? මම දීර්ඝ ලිපිය කියවා තේරුම් ගතමි. ඒ කියන්නේ අර හේපු කමටහම ඔබේ ලිපියේ සඳහන් වූ භාවනාවේ පළමු පළමුවන පැයේදී සිදුවන සිදුවීම මේ වෙන විට හටගන්නේ නැතයි මම අපේක්ෂා කරනවා. ඊට හේතු වුණා ආනාපානසති භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා බාධා. විවිධ ආකාරයට හට ගැනීම. ඒ භාවනාපානසති භාවනා කරනකොට විවිධ දේවල් ඇති වෙනවා. ඔගොල්ලෝ කරන්නේ මොකද? මේක භාවනා අත්දැකීමක් වශයෙන් අරගෙන ලොකුවට ඇවිල්ලා කමටහ වර්තාවට දාන්න යනවා. ආනාපානසති භාවනා එතකොට හුස්ම අල්ලන ඒවා, හුස්ම හිර වෙන ඒවා, බෙල්ල කඩන් වැටෙන ඒවා, එකපාරට ගැසිලා යන ඒවා, ඒවා මේ භාවනා අත්දැකීම් නෙමෙයි. ඔයගොල්ලෝ භාවනාත් දෙකකින් හිතන් ඉන්නේ ඕවා. මේ ඔළුව කරකැවෙනවා, මේ මේ කරකැවිලි කරකැවිලි යනවා, වැටෙනේවා. ඒක මේ ඥාරම හාමුදුරු මේ කියන්නේ. ආනාපාන සති භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා බාධා විවිධ ආකාරයට හටගන්නේ. ඒවා ආස්වාස ප්‍රාස්වාසයේ සඳහා කරන ප්‍රයත්නයේදීද සිදුවේ. ආස්වාස ප්‍රාස්වාසයේ සඳහා අපි යොදන ප්‍රයත්නය ඒක බලන්නේ යෑමේදී හටගන්නා විවිධ ආබාධ සත්‍යයන් ටික. මොකද අපි කයේ දැනීමක් ගැනනේ අපි බලන්නේ යන්නේ. ඒක හිතට ඒක නුහුරු දෙයක්. හිතට කැමති වෙන වෙන බහූබූත විකාර බල බලින්. ඉතින් මේ වගේ එකක් බලන්න යනකොට මේක අර හිත හරි අකමැති. අපේ බ්‍රේන් එක හරි බ්‍රේන් එක අපි පුහුණු කරලා නැහැ, ට්‍රේන් කරලා නැහැ මේ හුස්ම දිහා බලන්න, මේ කය දිහා බලන්න ට්‍රේන් කරලා නැහැ අපි. ට්‍රේන් කරලා දෙන්නේ පංච ඉන්ද්‍රයන් පිනවන්නනේ. එතකොට මේ අභ්‍යන්තරයට හිත ගන්නකොට අර විවිධ ආබාධ එනවා. ගැස්සිලා විසික් වෙන ඒවා, ඇඹරල යනවා, කරකැවෙන ඒවා නේද? ඒවා භවනා අත්දැකීම් නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒවා ආස්වාද ප්‍රාසය සඳහා කරන ප්‍රයත්නයේදී සිදුවේ. ඒ බාධාවේ ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාද ප්‍රාසය සඳහා යොදන උත්සාහය નિરાයාසයෙන්ම සිදුවන්නාසේ දැනි. එහි මේ ගැන සුපරීක්ෂාකාරීම අවශ්‍යයි. මේ ආකාරයේ සිද්ධිවලදී සන්තුෂ්ටිය සිතේ සහ කයේ සැහැල්ලු බව භාවනා කරේ බලවත් විශ්වාසය, ප්‍රීතිය හා වීරිය හටගනී. ඒ සෑම එකක් වෙතම මනස යොමු කළ යුතුයි. අවබෝධයේ සමග දැනුවත් භාවය පාත්තා ගත යුතුයි. කියලා කියනවා. ඒ කියන්නේ භාවනාව තුළ හටගන්න අලුත් ධර්මතා, සන්තුෂ්ටිය, ප්‍රීතිය, ඒ සහැල්ලෝ ඒවා දැනගන්න ඕන. දැන් මෙන්න මේවා එනවා කියලා. අන්න එතකොට තමයි වැඩි වෙලාවක් අපිට භාවනා කරන්න අවශ්‍ය කරන ඒ කැමැත්ත, ඒ කුසලතාවය ඇති වෙන්නේ. බොහෝ යෝගීහු මේ අත්දැකීම ලබදී ලබති සංක්‍රමණයේදී සක්මන් භාවනාවේදී සිය සිරුර Taman අසලින් යන බවක් දකි ඇතම්හු කියති. ඒ අනුව සිත සහ කය අනුව එකක් නොව දෙකක් බව පැහැදිලිව පෙනේ. මේවා නාම රූප අවබෝධයේ හේවත් දිට්ඨි විසුද්ධිය අනුවෙන් හැඳින්වේ. ඒවා ඒ ආකාරයට ඇති අවස්ථාවලදී ඒවා මෙනෙහි කළ යුතුය. මෙනෙහි කළ යුත්තේ මගේ ශරීරය හෝ මගේ රූපය ලෙස නොව එකට එක් වී සම්බන්ධ වී ඇති මේ ශරීරය හෝ එකට එක් වී සම්බන්ධ වී ඇති මේ රූපය යනුවෙන් රූපයක් රූපයක් යනුවෙන් වෙනත් වචන වලින් කියවතොත් එය මෙනෙහි කළ යුත්තේ ශරීරයක් ශරීරයක් ලෙස නොව රූපයක් රූපයක් ලෙසයි දැන් භාවනාව සෑහෙන්නට දියුණු වී ඇතයි පෙනේ එය ඔය විදිහට බොහෝ කාලයක් ඇන හිටිය නැහිට තෙබිය යුතු නැත ටිකෙන් ටික පරිස්සමින් කරන්න ඒක දැන් ටික කාලයක් කැබාර නොකර ඉඳලා තියෙන එකයි කියන්නේ. හිමින් නැතුව කරන්න කියලා තියෙනවා. තේරුණානේ දැන් භාවනා කරන විදිය. බරවගෙන යන්න. ඒ නිසා අපි දැනගන්න භාවනා අත්දැකීම් කියලා කියන්නේ භාවනා තුල හටගන්න අලුත් දේවල් පිළිබඳව අපි වැඩි අවධානයකින් ඉන්නවා. කයේ සැහැල්ලුව, ප්‍රීතිය, සන්තුෂ්ටිය, ප්‍රබෝධය ඒවට පුළුවන් තරම් වැඩෙන්න ඉඩ. ඒවා තමයි භාවනාවේ වැදගත් දේවල්. ඕගොල්ලෝ මොනවද ගන්නේ? ඕගොල්ලෝ මේ මේ මොන දාඩිය දාණේමයි අතනින් රත් වෙනවා කියයි මෙතනින් රත් වෙනවා කියයි. ඕවා තමයි කියන්නේ ඉතින්. අතන කහන්න ගත්තා කියයි මෙතන කූඹි දුවන්න ගත්තා කියයි කටුවයින් ඉන්න ගත්තා කියයි. ඕවානේ දාන්නේ වර්තාවට. වර්තාව ලියන විදියවත් හරියට දන්නේ නැහැ. ඒක නිසා මූලික වශයෙන් අපි කරන්න ඕන භාවනා කර්මස්ථානයේ හරියට සිය පවත්වා ගන්නවා. ඒ ගැන දැනුවත් වෙනවා. ඊයරෙන් වෙන යෝගාචරයට වෙන මොනවත් කරන්න දෙයක් නැහැ. අපි දැන් ජොබ් එකකට කරන්න ගියොත් ಜಾති කීයක් කරන්න දෙනවද? රැකියාවට යන්න ගියොත් නේ. මේ ආනාපාන භාවනාවේදී වෙන මොනවත් කරන්න දෙයක් නැහැ නෝන. ඒක කරගන්න බෑ. මේ බාරාරමුණේ විස්තර දැකලා මනසේ ඒකාග්‍රතාවය පවත්වා ගන්න තියෙන්නේ. භාවනා අරමුණේ කෙරේ සිය පාත්තා ගන්න තියෙන්නේ. නින්දට යනවනම් නින්දට යන්න කලින් ඒක දැනගන්න. පළවෙනි දවසේ නින්දට ගියාට පස්සේ දෙවෙනි දවසේ අපි දැනගන්නවා මෙන්න මෙත් මෙන්න මේ ඒරියා. ඒක තමයි බුද්ධිය. අපි අපි යොදනවා අපේ ප්‍රඥාව. අපි යොදනවා දැන් මෙන්න මේ අවස්ථාවට එනකොට මගේ හිත නින්දට වැටෙනවා. දැන් භාවනා කරගෙන යනකොට ටිකක් වෙලා ගියාම භාවනා එපා වෙන්නේ මොකද? අය කය සැහැල්ලුව සංසෘෂ්ටිය ඒකට යොදන වීරිය පිළිබඳව අපි දැනුවත් වෙන්නේ ඒක ගැන ගණන් ගන්නෑ අපි. සෑල්ලුවක් ආවම සෑල්ලුවක් ආවා එච්චරයි. ඒකට යම්කිසි වැලියු එකක් දෙන්න ඕන වටිනාකමක් දෙන්න. මේක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අපි ගන්න ඕන. ඒක බඳ භාවනා අත්දැකීමක්. නිකං හුස්ම දිහා සිය පැවැත්වුවා කියන වැඩක් නෑ. හුස්ම දිහා සිය පවත්න්නේ සිහිය තමයි අපි පුහුණු කරන්නේ. මනසේ ඒකාග්‍රතාවයේ මූලික අවස්ථාව. එතකොට අපි සිහිය පවත්නකොට තමයි මොකද්ද අපිට වැටහෙන්නේ? අපේ අඩුපාඩු වැටහෙන්න අන්න එතෙන්දී. සමාධියේදී බෑ අඩුපාඩු හොයන්න. අපේ සීලේ අඩුපාඩුවක් තියෙනවා නම් අපිට සිහිය පවත්වන්න බෑ භාවනා අරමුණ. එතකොට අඩුපාඩු මොනවද කියලා හොයාගන්න. ගෙදර ළමයි එක්ක කතා බහ කරනකොට වැඩි සැර කරලා අපි ඒක කන්ට්‍රෝල් කරගන්න ඕනේ හැමදේම. හිත සාන්ත භාවයටපත් කරගන්න. දැන් ළමයින්ට තේරෙන්න ඕන අම්මා භාවනා කරනවා. බලංගේ අම්මා අන්තයි ළමයින්ටත් වෙන්නේ. ඒකනේ වෙලාදී. <laughs> දැන් ළමයින්ට එන්න එන්න තර කරනවා. දැන් භාවනා කරන්න දෙන්නේ නැහැ කිව්වොත් තවත් බයින. <laughs> ඉතින් කොහමද මේ? ඉතින් ළමයින්ට භාවනා කර කිසිම විශ්වාසයක් එන්නේ නැහැ. ඇයි දැන් අම්මා භාවනා කරන්න කියලා දැන් දෙගුණයක් තරහයි දැන් දැන් තරහ යනවා දැන් අම්මට. දැන් භාවනා කරන්න දෙන්නේ නැති වෙනකොට තවත් තරහ. <laughs> ඒකයි හැම එකම slow down කරගන්න මේ හුස්මට සිය පවත්තලා අපේ හිතේ අර අපි විනාඩි 10ක් භාවනා කරන්න ඕක ඇති හොඳට විනාඩි 10ක් කරලා හිතේ එනවනේ යම්කිසි slow down එකක් අන්න ඒක පවත්වා ගන්න. එදිනෙදා වැඩ කරනකොටත් slow එකේ මේ ලස්සනට මේ දේවල් කරන්න. සීයේ. දොරක් වහනකොට දඩාංගල බඩාංගල වහන්න යන්න එපා. ඒ ඒක පවා ඇති භාවනාවට බලපාන. ඒක කියන්නේ හැම දෙයක් කෙරෙහිම හොඳ අවධානයක් තියෙනවා. අන්න එතකොට තමයි අපි කියන්නේ දෛනික සතිය හොඳට අපි පවත්නවා කියන. එතකොට ඔය සිතිවිලි ප්‍රශ්න මොනවත් නැහැ. හරියට අපි හැම දෙයක් කෙරෙහිම අපි හරියට සිය පවත්නවනම් කිසිම ගැටලුවක් නැහැ. මේ ඒ කියන්නේ අර භාවනාවෙන් ලබන අත්දැකීම අපි එදිනෙදා ජීවිතේට හරියට ඒක යොදවන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. භාවනා ඉවරෙච්ච ගමන් ආයි සාමාන්‍ය ජීවිතේදී අපි මේ දේවල් කරන්න යනවා. දඩබඩාංග. කරපු ගමන් අර මනසේ තිබ්බ ස්ලෝ ඩවුන්. ඒ තැම්පත් ගතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. වාරායන කිට ගන්න. අනවශ්‍ය දේවල් කරන්න ගියා. ඉන්ටර්නෙට් වල මොකක් හරි ස්ලෝ එකක් තියෙනවද නැනේ? තියෙනවද? ඩිලේ එකක් නැහැ නේද? ඩිලේ එකක්. ඩිලේ එකක් තියෙනවා කර ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් ස්පීඩ් එක. ඇහෙනව නේද එහෙමට? ඇහෙනවද? ඇහෙනවා සමිනාස්. දැන් අපි එහෙම භාවනා පටන් ගමු බලන්න. හොඳයි. <coughs> මයික්‍රොෆෝන් ඔෆ් කරගන්න. ආ මේ කම්පියුටර් එකේ මොකක් හරි ස්ට්‍රක් <laughs> වීමක් තියෙනවා ඒක. ඉන්ටර්නෙට් වලනේ. ඕකේ වීඩියෝද දන්නේ අපි දාලා ෆුල් HD. හරි කමන්න. <coughs> හොඳයි. දැන් අපි මුලින්ම කරන්න ඕනේ සුපුරුදු පරිදි අපි කය සැහැල්ලු කරගෙන වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණේ සිය පවත්තන එක. බලන්න බොහොම අපි කවදාවත් අපි යෝගාචර එක්කෙනෙක්ටත් බලන්න මේ වාඩි වෙලා කය සැහැල්ලුව අත්දක ගන්න මුලින්. තමයි මේ සැහැල්ලුවෙන් වාඩි වෙලා නෝක තමයි සැහැල්ලුවේ ආරම්භය භාවනාව. ඒක තාමත් වැඩගත් දර මං කතර වර කමටහවත්තා දෙකේම ඒකනේ තියෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ භාවනාවේ. තමන් මේ සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා කියන එක ගන්න ඒක පුළුවන් තරම් හිතට. සමබරව සංසුන්ව වාඩි වෙන්න. කය යම් කිසි අසම්බරතාවයක් තියෙනවා නම් ඒක දැනගන්න. දැනගෙන ඒක හදාගන්න පුළුවන්. මේ විදිහට අපි අචේතනිකව චේතනා පහල කරගන්න නැතුව ඇස් දෙකත් වහගෙන තර කිසිම අරමුණක් එන්නේ නැතුව අපේ සිය පවත්නකොට මේ කයේ සිදුවෙන චේතනා රහිතව සිදුවෙන මේ හුස්ම දැනීම කෙරෙහි හුස්ම දැනීම අපිට දැනෙන්න පටන් ගන්නවා. මේ කයේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලිය. හුස්ම දැනීම අපිට නාසිකාග්‍රයෙන් අපිට දැනෙන්න පුළුවන්. ඒ වගේම උදරේ පිම්බීමේ කිරීමෙන් අපිට මේ හුස්ම දැනීම ඇති වෙන්න පුළුවන්. බලන්න මේ කය සැහැල්ලුවෙන් හුස්ම ඉහළ පහළ යන ගතිය. කිසිම චේතනාවක් පහළ නොකර බාහිර අරමුණකට හිත යවන්නේ නැතුව මේ නාසිකාග්‍රයේ වැදලා හුස්ම ඉහළ යනවා. නාසිකාග්‍රේ වැදලා හුස්ම පහළ යනවා. එතකොට මේ හුස්මේ අපිට දීර්ඝ හුස්මක් තියෙනවා, කෙටි හුස්මක් තියෙනවා. මේ හුස්ම විවිධ විදිහට අපිට දැනෙන්න පුළුවන්. මේක හුස්මේ ස්වභාවය. ඒ හුස්ම සඳහා අපි කිසිම චේතනා සහිතව ප්‍රයත්නයක්, වීරයක් යොදවන්නේ නැතුව ස්වභාවිකව සිදුවෙන මේ හුස්ම දැනීමට සිහිය පවත්වා වෙන කිසිම දෙයක් බලන්න යන්න එපා. මේ සීවත් සීහ පවත්වාගෙන යනකොට මේ මනුස භාවනා අරමුණත් එක්ක එකට සින්ක්‍රොනයිස් වෙලා එකට සම්බන්ධ වෙලා මනස ක්‍රමානුකූලව ඒ හුස්ම දැනීම තුළ සිහිය පවත්තන ආකාරය සිහිය ක්‍රමානුකූලව තමන් තුළ වැඩෙන ආකාරය තමන්ට දැක ගන්න පුළුවන් මේ ගොරෝසුවට තියෙන හුස්ම ක්‍රමානුකූලව සියුම් වෙලා සංසුන් වෙලා යනකොට මේ හිත කොයිතරම් සැහැල්ලු භාවයකටපත් වෙනවද මේ කය කොයිතරම් සැහැල්ලු භාවයකටපත් වෙනවද කියන යෝගාචරයට දැක ගන්න පුළුවන් මේක අනිවාර්ය දෙයක් නෙමෙයි ඒක දැනුණොත් විතරක් බලන්න එක කාලයක් යනකොට ඒක තේරෙනවා මේ හුස්ම සංසුන් වෙනකොට මේ හිත සංසුන් වෙන බව මේ හිත ගොරෝසු වෙනකොට හිත නොසන්සුන් වෙනකොට මේ හුස්ම නොසන්සුන් වෙන බව. උදරේ පිම්බීම හැකිලිම ගොරෝසු වෙන බව. යෝගාචරයට දක ගන්න පුළුවන්. මේ හුස්ම සියුම් වෙලා නොදෙනී ගියාම මේ හුස්ම දැනෙන තැන සිය පවත්වාගෙන ඉන්නකොට මනසේ ඒකාග්‍රතාවයේ ක්‍රමානුකූලව දියුණු වෙලා දැනුවත්භාවයේ ක්‍රමානුකූලව දියුණු වෙනකොට නැවත නැවත මේ හුස්ම කෙරෙහි සිය පවත්වන්න හුස්ම ප්‍රකට වෙන්න පටන් ගන්න. ඒ අවස්ථාවේදී අපි හුස්ම හොයන්න යන්නේ නැතුව හුස්ම දැනෙන තැනම හුස්ම නොදෙනී ගියාම කලබල වෙන්නේ නැතුව හුස්ම දැනෙන තැනම ඉන්නකොට අපිට නැවත නැවත ටික වෙලාවක් ගියාම නැවත මේ හුස්ම දැනීම ඇති කලින්ට වැඩිය සියුම් හුස්මක් ස්ලෝ ඩවුන් එකේ යන හුස්මක් අපිට දැක ගන්න පුළුවන්. අන්න එතකොට යෝගාවචරය තේරුම් ගන්න ඕන දැන් කලින්ට වඩා මේ ඊතා සියුම් හුස්මේ සිය පවත්වන්න යෝගාචරය ගේ සිය ක්‍රමානුකූලව දියුණු වෙන බව යෝගාචරයට දැන් යෝගාචරය වටහා ගන්න ඕන. මේක යෝගාචරයේ නුවණට වැටහෙන දෙයක්. යෝගාචරයේ ප්‍රඥාවට වැටහෙනවා. මේ සිහිය ක්‍රමානුකූලව දියුණු වෙන නිසා තමයි වෙනදට වඩා සියුම් හුස්ම තමන්ට ප්‍රකට වෙන්නේ. මේක භාවනාවේ ගොඩක් හොඳ දියුණු තත්ත්වයක් කියන. සියුම් හුස්ම, ඊටාම සියුම් හුස්ම දැකගැනීමෙන් සිය පවත්වා ගැනීම. ওই ඊටාම සියුම් හුස්මේ සිය පවත්වාගෙන ඉන්නකොට බාහිර අරමුණු ඔස්සේ හිත යෑම වැඩි. මොකද ආනාපානෙ ඊටාම සියුම් වෙලා තියෙන නිසා. ඉතින් මේ සිය ප්‍රමාණිකුලෝ දියුණු වෙනකොට දියුණු වුණත් බාහිර අරමුණු කෙරේ මේ සිත විසිරෙන ස්වභාවය ටිකක් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ ආනාපාන ඊටාම සියුම් වෙලා තියෙනකොට. අන්නේ භාවනා අරමුණෙන් බැහැර වෙනත් අරමුණු කරා යන මේ සිත අපි නැවත නැවත වාරයක් භාවනා අරමුණේම ගෙනල්ලා තියෙනවා. උස්ම දැනෙන තැනම අපි ගෙනල්ලා තියෙනවා. මේ ගෙනල්ලා තියෙනකොට අපි හිතනවා හිතනවා කියලා මෙනෙහි කරලා තමයි ගේන්නේ. බාහිර අරමුණට හිත ගියා නම් සිතනවා සිතනවා කියලා මෙනෙහි කරලා තමයි ගෙනත් තියාගන්නේ. නැවත. ඒ වගේ මේ යන්නේ මොන අරමුණු වලටද කියලාත් වැටහීමක් තියෙන්න ඕන. ඒ අනුව තමන්ගේ සීලේ ඉන්ද්‍රිය සංවරයේ තියෙන අඩුපාඩු මොනවද කියලාත් අපිට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. විතර භාවනාවෙන් පසුව තමන්ගේ තියෙන අඩුපාඩු දෛනික ජීවිතයේදී හදා ගන්න ඕන. ඒක හදාගෙන තමයි ඊළඟ භාවනා වාරයේදී අපි ඉඳගන්නේ. මේ ඉඳ ගන්නකොට අර සිතිවිලි වලින් තියෙන බාධා ටික ටික ක්‍රමානුකූලව අඩු වෙනවා. සිතිවිලි වලට හිත යන්න යන්න අපි මෙනෙහි කරලා මෙනෙහි කරලා භාවනා අරමුණේ සිය පාත්‍රනකොට අපේ තුල තව තවත් සිහිය දැනුවත්භාවයේ කියන එක දියුණුවටපත් වෙනවා. ඒකාග්‍රතාවය ඇති වෙන පටන් ගන්නවා. මොකද බාහිර අරමුණකට හිත යනකොටම යෝගාචරය දැනගන්නවා. දැන් මගේ හිත භාවනා අරමුණකට ගියා කියලා. ඒ ඊටමත් වැදගත්. ඒ වගේම ඔහොම ඉන්නකොට යෝගාචරයට වැටහෙනවා තමන් ඉන්නේ භාවනා අරමුණේම නැත්නම් හුස්ම දැනෙන තැනයි තමන් ඉන්නේ. ඒ ඉන්නකොට විවිධාකාර සිතිවිලි මනසට ඇවිල්ලා යන බව තේරෙනවා. නමුත් ඒ සිතිවිලි ඔස්සේ හිත යන්නේ නැති බව යෝගාචරය දැනගන්න. ඒකත් යෝගාචරයේ ප්‍රඥාවට තමයි දැනගන්නේ. අන්නේ සිතිවිලි යෝගාචරය මෙනෙහි කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ සිතිවිලි මෙනෙහි කරන්න ගියොත් දැනට මනසේ තියෙන ඒකාග්‍රතාවයේ දැනුවත්භාවය බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඒක නිසා යෝගාචරයා වීරිය භාවනාවට යොදන්න ඕන වීරය කොච්චරද කොතෙන්ද මේ වීරය යොදන්න ඕනේ කියන එක හරියට වටාගෙන තමයි මේ නුවණින් ප්‍රඥාවෙන් යන ගමනක් මේ තියෙන්නේ. උඩින් පල්ලෙන් කරන්නම් වාලි කරන හරියන්නේ නැහැ. හැම දෙයක්ම දැනගෙන දැනුවත් භාවයකට යන්න ඕනේ. මේත සංසුන් වෙලා කය සැහැල්ලුවටපත් වෙනකොට මේ කය සැහැල්ලුව ප්‍රීතිය පස්සද්ධිය මේ හැම එකක්ම දැනගෙන භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් දැනගෙන යෝගාවචරය ඒවා බලන්න යන්නේ නැතුව බාන අරමුණේම සිය පවත්වාගෙන ඉන්න. එම් සිය පවත්නකොට හිත යම් යම් ආකාරයෙන් කැළඹීමටපත් වෙන්නත් පුළුවන්. හිත කැළඹීමටපත් වුණ ගමන් ඉක්මනින්ම හිත හුස්ම දැනුණ තැන කලින් භාවනාව ආරම්භ කළ ආකාරයටම හුස්ම දැනෙන තැනම තමයි සිය පවත්වන්න ඕනේ. දැන් මේ විදිහට පැය භාගයක් විතර භාවනා කරගෙන යන්න. දැන් දැන් භාවනා නතර කරන්න දෙන්න දැන්. මයික්‍රොෆෝන් ඔන් කළ සාදුකාරය පාත්. දැන් තොර කාට හරි භාවනා අධ්‍යක්ෂකින් තියෙනවද ඉදිරිපත් කරන්න? භාවනා දෙකෙන් තීරණ ඉදිරිපත් කරන්න පුළුවන්. තරස් ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්. සර්වන් සර්ණ. සර්වන් සර්ණයි. මම ළඟදී තමයි මේ ගෲප් එකට සම්බන්ධ වුණේ. හ්ම්. ඊස් පළවෙනි පාර සති දෙකකට කලින් මම කමටහන් වාර්තාවක් දැම්මා. ඒක ස්වර්ණවංශයේ බලලා ක්‍රමයේ ක්‍රමයේ හොඳයි දිගටම කරගෙන යන්න කාලය වැඩි කරන්න කියලා ලියලා තිබුණා. ඊට පස්සේ මම ස්වර්ණවංශයේ උගන්වපු විදියට මම දැන් භාවනා කරලා ඉවර වෙලා භාවනාවෙන් පස්සේ මගේ සිතුවිලි ආපු විදිය ලියන්න පටන් ගත්තා. ඒ සිතුවිලි පිට ගිය විදිය කොහොමද සිතුවිලි භාවනා අරමුණෙන් එළියට ගියේ කියලා මම සටහන් කරගත්තා. ඒ වෙලාවේ මට නොටිස් වුණා දැන් මමගේ දැන් ගෙදර තියෙන වැඩ සමහරකට මට දැන් භාවනා කරලා ඉවර වෙලා උදේ කරන්න තිබුණ වැඩ ගැන කල්පනා වුණා. ඊට පස්සේ මම දැන් මගේ රාජකාරියට අමතරව කරන වැඩ කටයුතු ගැන කල්පනා වුණා. ඒවා මම සටහන් කරගත්තා භාවනාවෙන් පස්සේ. ඊට පස්සේ පහුවෙදා මම ඒ ඒ ප්‍රසේ සඳහා කරන්න කළ යුතු දේවල් කරන් කරා. විශේෂයෙන් දැන් අපේ සර්වන් ගිහිලා තියෙන හින්දා උදේට මට බබාලගේ රෙදිමදින්න ඒවා තිබුණා. ඊට පස්සේ මම කරපු වැඩේ පහුවෙදා කලින් දවසේ උදේ රෙදිමදලා කලින් දවසේ රෑ රෙදිමදලා තිබ්බා. ඊට පස්සේ දැන් මම සාමාන්‍ය මගේ රාජකාරියට අමතරව ස්ටොක් මාකට් එකේම ස්ටොක් මාකට් එකේම වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ස්ටොක් වගේක් මැනේජ් කරනවා. ඉතින් ඒවා ඒවා කල්පනා වුණ හින්දා මම ඒ ඒවා නිතර බලන්න තියෙන වැඩ කටයුතු අඩු කරලා ඒ ඒ සම්පූර්ණයෙන් මේ ස්ටොක් ටික අයින් කරලා දැම්මා. අයින් කරලා මම දැන් දීර්ඝකාලීනව විතරක් බලන්න. ඒ කියන්නේ සතියකට දෙපාරක් විතර ඒක බලන්න පුළුවන් විදිහට හදාගත්තා. ඒ වගේ වෙනස්කම් කීපයක් කරා ඊට පස්සේ භාවනා කරනකොට ඒ සිතුවිලි මට ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මෙහෙම අයෝකාර අපි දෛනික සතිය පවත්වනවා කියන්නේ වැඩ කරන එක නතර කරන එක නෙමෙයි. වැඩ කරන්න ඕන. එතෙන්දී අපි කරන්නේ අපි මේ වැඩේට අවධානය යොමු කරලා මේ වැඩේ කරලා ඒක අයි නැවත අහන එක නතර කරන්න. එහෙම. නෑ ඒ කියන්නේ නැවත අපි ඒ ගැන හිතන එක නතර කරනවා. එතකොට නැවත ඒ සිතුවිලි එන්නේ නැහැ ඉතින්. එහෙම නැත්නම් දැන් වැඩ කරන එක සේරම නතර කරගෙන ඉඳලා ඊටසේ කරන්න දෙන්න තියෙනවනේ. ඉතින් ඒක කරලා ඒක එතනින් එහාට හිතන්න නැතුව හිටියාම ඒ හිතුවිලි එන්නේ ආපහු. එහෙමයි. ඒ වගේම දැන් භාවනා අධ්‍ය කමටහා වාර්තා දාන්න ඕන භාවනා අධ්‍යක්ෂ නිතර නිතර. සතියේට භාවනා අධ්‍යක්ීම් දෙක තුනක්වත් අර විදිහට එකක් දැම්මකුව නේද? එකක් දැමසන. ඒ වගේ දාන්න ඕන. එහෙමයි. ඉන් භාවනා කරාට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න වලට උත්තර අරගෙන කරන්න ඕන. එහෙමයි. දැන් භාවනා කරාද? කරා සරල. ඔව් කියන්න බලන්න දැන් කරපෙන්නේ. දැන් භාවනා අර්ධ පද්මාසනෙන් බිම ඉඳගෙන සිතින් ඇඟ ස්පර්ශ වෙන තට්ටම් ප්‍රදේශයට හිත යොමු කළා. ඊට පස්සේ ඒ ක්‍රමයෙන් ශරීරයට සිත යොමු කරමින් සිටියා. ඊට පස්සුව નિરાයසෙන් වැටෙන හුස්මට හිත යොමු කරා. ඉන්පසුව නාසිකාග්‍රේ සිත පවත්වාගෙන ගියා. ඊට පස්සේ ආස්වාසය අඳුරගත්තා. ප්‍රාස්වාසය අඳුරගත්තා ඒ හුස්ම රැල්ල පහළට යන විදියෙන්. ඉන් පස්සේ ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික දැනුණා ආස්වාසයේ දීර්ඝ ආස්වාස වැටෙන බව, දීර්ඝ ප්‍රාස්වාස වැටෙන බවත්. ඊට පස්සේ සිත අතීත අනාගත පිටිවිල් වලට කීප වාතක් ගියා. නැවතත් මොහොතකින් මේ සිත ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කුස්මරැල්ල කෙටි කුස්මරැලි කුස්මරැල්ල කෙටි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කෙටි කුස්මරැල්ල කෙටි ලෙසත් කෙටි ප්‍රාස් ආස්වාස ලෙසත් කෙටි ප්‍රාස්වාස ලෙසත් අඳුරගත්තා. ඊට පස්සේ කෙමින් කුස්මරැල්ල සිහින් වීගෙන ගියා. ඊට පස්සේ සිහින් කුස්මරැල්ල නොදෙනී යන තත්ත්වයට ආව ස්වාමීන් වහන්සේ. ඒ පසු තමයි භාවනාව අවසන් වුනේ. ආ නොදෙනී ගිය අන්තිමටද? ඔව් අදිටම නොදිනේගේ අන්තිමට වගේ තමයි. ඒ හුස්ම නොදිනේනකොට මනස ඒකාග්‍රතාවය කොහොමද වෙන්නේ? තැම්පත් වෙලා තිබුණාද? තැම්පත් වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ. කලින් පාරවල් භාවනා කරනකොට චිත නොදිනේ ගිහලා තියෙනවා. හුස්ම නැලීින් පසුව නාසිකාග්‍රේම හිත පවත්වාගෙන ගියාට පස්සේ නැවතත් හුස්ම නැල දැනෙන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. හ්ම්. හොඳයි. ඒ විදිහට දැන් ටික ටික කාලේ වැඩි කරන්න භාවනා කාලේ. එහෙමයි. ඒ හුස්ම දැනීම සංසිඳීමටපත් වෙනකොට හිතත් තැම්පත් වෙන බව යෝගාවචරය දැනගන්න. එහෙම. හිත නැවත ඇවිස්සුනොත් අර භාවනා අරමුණ නැවත ඇවිස්සෙනවා. ගොරෝසු. එහෙම. හිතට මොකක් හරි අකුසල සිතිවිල්ල කාපු ගමන් නැවත ආනාපානෙ ගොරෝසු. එහෙමයි. හොඳයි. හොඳයි නේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පිරුවන්සරණය සමිනාංශ මම ඉදිරිපත් කරන්නද අශෝකා ජයකොඩි. අද උදේ කමටා වාර්තා ගොඩක් අඩුපාඩු තියෙන මොනවද ලියලා දෙන්නේ එන හැරි ගොඩක් ලියලා දෙන්න. දැන් කාලෙකින් කමටා වාර්තාවක් දාලා එන <laughs> නෑ සයන්ස ගිය සතියේ දැම්ම එකක්. ඔව් දැම්මට අඩුපාඩු තියෙන වාර්තා. ආ මේ කමටහන් වාර්තා 64 කියලා එක වැටෙන්න ඕනේ. ආනාපාන සතිය උදේ 7:20 ඉඳන් 9 දක්වා කාලේ පැය 1:40යි. සමින්දයන් වහන්සේ පළමු ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. තෙරුවන් සරණයි. පූර්ව කෘත්‍ය නිම කර දැස්පියා අසුනට බර වී සිටින ඉරියව්ව තුල දෙතුන් වරක් සිත ගමන් කරයි. නාසිකාග්‍රය අසල දැවටුන සිත සියුම් හුස්ම අඳුනා ගනී. කයේ එකඟ බවද අඳුනා ගනී. දෙතුන් වරක් සියුම් ප්‍රාශ්වාසයේ සිසිල් පිටවීම සිතේ ප්‍රීතියත් සමග එකඟ බව ඇති කරයි. කයත් සිතත් බොහෝ එකඟව ඇත. සිත නාසිකාග්‍රයේ පෙරටුව මද එළියක් තුල හිස් අවකාශයත් අඳුනා ගනිමින් විමසිලිමත්ව සිටී. සිතවිල්ලක් පැමිණියත් ඉදිරියට යාමට සතිය ඉඩ නොදේ. නාසිකාග්‍රය ඇසුරු කරමින් සිත තුල ඇත. කය සිත තුල ඇත. මොකද්ද මොකද්ද? කය පුරා රූප කලාපයන් නැතිව නැතිව යන. ඕ මොකද්ද මොකද්ද කියන්නේ? ඒ වෙලාවේ සයනස මේ හොඳටම මේ මද එලියක් තියෙන හිස් අවකාශයේ තමයි තිබුණේ හුස්ම දැනුනේම නැහැ. නාසිකාග්‍රය ඇසුරු කරමින් සිත කය තුල ඇස ඒ හිත වේදනා හිත කය මුළු කයෙම අවධානය තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔය කයෙම අවධානය බලන්න යන බලන්න යන ගිහිලා හරියන්නේ නැහැ මේ ඒ කයේ අවධානය කියන්නේ කය සිද්ධ වෙනදී තේරුම් ගන්න පුළුවන් වුණා මේ නාසිකාග්‍රේ සියුම් හුස්ම නැහෙනි නාසිකාග්‍රේ අවකාශයේ තමයි හිටියේ නාසයේ පිටුට නාසිකාග්‍රේ හුස්ම නැතුවනහම හුස්ම දැනෙන තැන අපි ඉන්න ඕන. ඔව් හුස්ම දැනුන තැන හිටියට කය තුල සිද්ධ වෙන දේ හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. ඒ තේරෙනවා කියන්නේ හුස්ම දැනෙන තැන හිත නැහැ කියන එක. හුස්ම දැනෙන මුළු ශරීරයේම මේ එක රෝම කූපයක් නැර මේ මුළු ශරීරයේම මේ රූප කලාප මේ ඇති නැති යන ඇති නැති යන ඒ දැනීම ඒ ටික තේරුණා. ඔය එක වැරදි සම්පූර්ණයෙන් මේවට හිතව දවන්න එපා. ඒ දැනීමයි සංඥාවයි ඒ සංකාරයි නාම රූප විදියට ඉතින් ඒ වෙලාවේ තේරෙනවා. වැරදි සම්පූර්ණයෙන් මේක වැරදි. ඔතන නාම රූප කතන්දර නෙමෙයි ඔතන තියෙන්නේ. ඔතන තියෙන්නේ හිත බාහිර මේ භාවනා අරමුණේ තිබ්බ හිත කයට ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් කයේ ඉන්නේ භාවනා පටන් ගන්නනේ. මම දැන් මෙතන ඉන්නවා කියලා. ඔව් එහෙමයි. නැවත ආයි එතෙන්ට ගිහින් තියෙන්නේ. ඒ කොහොම හරි අර මුළු ශරීරේම අර විදිහට නාම රූප කතන්දරයක් තමන් හදාගෙන තියෙන මෙතන. තමන් චංචල වීම සිද්ධ වුණා. තමන් කතන්දරයක් හදලා තමන් කියනවා. ඒක භාවනා අත්දැකීමක් නැහැනේ. බොක්ස්ම තියෙන්න ඕන භාවනා අරමුණ. ඒ වෙලාවේ හොඳටම මේ සියුම් හුස්මත් නැතුව හිස් අවකාශයේ තමයි හිත තිබුණේ. හිස් අවකාශයේ හිත තිබ්බනම් ඒකත් වැරදි. හිත තියෙනවනම් හුස්ම දැනෙනවා දැනෙනවා. ඔව් හුස්ම දැන්න තැන තියන් හිටි සයන්හන්සේ ඊගාට හිස් අවකාශයට හිත හිස් අවකාශයට හිත ගිය නිසා තමයි ඔය කයේ දැනීම ඒවා මේ ඔක්කොම එන්න පටන් ගත්තේ. දැන් භාවන අරමුණ තිනකොට ඕවා දැනුන්නේ නෑනේ. නෑ භාවන අරමුණ සිව පොඩි ප්‍රාසවාස දෙක තුනෙන්ම නැතුව ගියා. නැතිව ගියාම එතන සිය පාතනකට ආයෙත් දැනෙනවා. තමන් ඒකට අවධානය යොමු කරේ නෑනේ අර කයේ දැනෙන දේවල්. වටේටම හිතව දෝලා ඒක බල බල හිටියා. ඒක ඊට පස්සේ මේ පාර මේ ළඟ තියෙන ඒ වුණාට ඈතින් ඇහෙන ශබ්ද දෙකක් වශයෙන් ඒ දෙකක් ඇහුණ ශබ්ද දෙකකුත් මේ මූණ මේ මූණත් එකට බැඳී ඇති අත් දෙකත් හැර මේ මුළු ශරීරෙම අවකාශයත් එක්ක සම්බන්ධ වෙලා තියුණු සයනස ඇඟ තේරුණේම නැහැ මූණයි අත් දෙකයි එහෙම දැනුණා නම් එහෙම දැනුණා නම් ටක් ගාලා ඒක බැහැර කරලා නාම රූප කතන්දර කියන්නේ නැතුව ඔක්කොම බැහැර කරලා බම බාන අරමුණේ නැති බව ටක් ගාලා දැනගන්න ඕනේ. දැනගත්ත ගමන් අර කලින් හුස්ම දැනුණ තැන තියෙනවනේ. ඒ වෙලාවට දැනුණ තැන දැනුණ තැන මතකද? ඔව් එහෙමයි සොයන්නාංශ. දැනුණ තැන මතක නම් එතන ඉන්න ඕනේ. අවකාශයට හිත ඕකා යෝගාචරය කරන වැරද්දක් තමයි හුස්ම නොදැනී ගියාම හුස්ම දැනෙන තැන ඉන්නේ අවකාශයේ හිත තියාගෙන ඉන්නේ. හුස්මක දැනුණා කියලා මේ ප්‍රදේශයේ අවකාශයේ නෙමෙයි හිත තියන් ඉන්න ඕන. හොඳට හුස්ම දැනුණ තැන මතක තියාගන්න ඕන. මෙන්න මෙතන තමයි හුස්ම දැනුනේ. සයනස එතන ඉන්නකොට ඉතින් අර සිද්ධ වෙන දේවල් එතකොට. ඒව බලන්න යන්න එපා මොනම දෙයක්. එතන කලිනුත් කිව්වේ ඒකනේ. මම කලිනුත් කිව්වේ ඒකනේ. ඔය එකක්වත් භාවනා අත්දැකීම් නෙමෙයි. තේරුණාද මං කිව්වේ? එහෙමයි. ඕවා ඇවිල්ලා නිකන් දැනෙන දේවල්. දැනෙන දැනීම දැනෙන දැනීම කියන එක භාවනා කරන්න ඕනේ නෑ නිකන් පුටු වාඩි වෙනවනත් තේරෙනවා පස්ස පැත්ත රිදෙනවා රත් වෙනවා කකුල් එහෙට මෙහෙට මේනවා ඔය භාවනා අත්දැකීම් වෙන්නේ කොහොමද ඕවනේ මේ භාවනා අත්දැකීම් කියන්නේ භාවනා අත්දැකීම් ලබන්න භාවනා අරමුණේ සියපත් ඊට පස්සේ දිග ප්‍රාශ්වාසයත් සමග හිත තව තවත් ගැඹුරු සමාධිවත් බවට ගියා දැන් ඊළඟට ලියන දිග ප්‍රාශ්වාසයක් දැනුණා කියන්නේ කලින් ලියනවා හුස්ම දැනුන්නේ නැහැ කියලා. දැන් කොහොමද භාවනා කියන ගලපන්න එකට? එහෙනම් හුස්ම දැනුණ වෙලාවත් තියෙන්න ඕන. දැන් ඒක ගැන සටහනක් නැහැ. එක පාටම ලියන දීර්ඝ හුස්මක් ගැන. කොහමද මාර්ගයට ගියාට පස්සේ තමයි සයන්ස දිගු හුස්ම දැනුනේ. ඒක ලියන්නේ මේ විදියට. පෑ භාගයක් විතර ගියාට පස්සේ මට හුස්ම දැනීම ඇති වෙන්න පටන් ගත්තා. හුස්ම දැනීම ඇති වෙන පටන් ගත්තේ ඊට කලින් හුස්ම දැනෙනවා. දැනුන් නැත්නම් මොකද හරියට අර හුස්ම දැනෙන තැන සීපැත්වෙ නැති නිසා. මොකද හිත අවකාශයෙන් තියන් හිටියේ. දැන් අපි යම් කිසි තැනක ඉන්නකොට අපි දැන් තනක වතුර වතුර ලොකු අර ගඟක් දිහා බලන් ඉන්නවා කියන්නේ. ගඟක් දිහා බලන් ඉන්නකොට මාළුවෙක් යටින් ඇවිල්ලා මෙහෙම ගහන උඩට. දැකලා තියෙනවද? එහෙමයි. ඒ තන බලාගෙන හිටියොත් මොකද ඒක ඒක එකපාරට නැති වෙලා යනවා. ඒ අර මුහුදු يعني ගඟේ වතුර රැල්ල නැති වෙලා ගියත් අපි හරියට බලන් හිටියොත් අපිට කියන්න අර මාළුවා ගැහුවියන් අතනයි. නම දෙතන කිසිම සාක්ෂියක් නැහැ. සාධකයක් නැහැ. මොකද ඊළඟ ගියාට පස්සේ ඒ මේ ගැඹුරු මේ ප්‍රාසවාසයත් සමග මේ ඊදැස්සේ ගැඹුරු සමාජමත් බව තව තවත් වැඩි වුණා. ඒකට අත් දෙක බැඳලා තියෙන අත් දෙක විතරයි දැනුනේ. ඔය මෙහෙමයි භාවනාවේ මුල මුල වැරදිලා තින්නේ. මුල හදාගන්න මුලින් භාවනාව. ගැඹුරු සමාධි කතන්දර ඔය මොනවත් කියන්නේ යන්නේ. තේරෙන්නේ මං කියන්නේ. එහෙම ඊට පස්සේ ගන්නවට අත් දෙකේ බැඳලා තියෙන එකවත් දැනුනේ නෑ. පාවෙන ගතියක් තමයි තිබුණේ. ඔව්. ඔය එකක්වත් බලන්න යන්න එපා. හුස්ම දැනෙන තැන ඉන්න. එතකොට දැනෙන දේවල් සාමිනාස් මොනවාද දැනෙන දේවල් බලන්න යන්න එපා. දැනෙන දේවල් බලන්න ගියාම කොහොමද භාවනාවක් කියන්නේ? ඒ නේද හරි වැඩක් නේ. නේ ඉතින් භාවනා කරන්න ඕනේ දැනෙන දේවල් බලන්න. පුඩොක්කට වාඩි වෙලා දැනෙන දේවල් ඔක්කොම බල බල ඉන්න පුළුවන්. දැනෙන දේවල් අපි බලනවා කියන්නේ දැනෙන හැම දැනීමකටම හිත යවනවා කියන්නේ. ඒ හැම තේකටම කාය විඥානයක් පහළ වෙනවා. සිතක් පහළ වෙන්න ඒ හැම තැනකම සිත් පහළ වෙන ගත්තට පස්සේ එතකොට මනසේ ඒකාග්‍රතාවය නැති වෙලා යනවා. තමයි. හොඳයි. අරමුණක හිත තියෙන්නේ ඔය හැමෝම මතක තියාගන්න මේ කයේ දැනෙන දැනීම් බලන්නේ භාවනා ආරම්භයේදී විතරයි. අර මොකද ඒක ඇවිල්ලා දැන් අපි ප්ලේන් එකක් උඩට ගත්තට පස්සේ ආයේ රෝද දිගාරින්න යන්නේ නැහනේ. එහෙමයි. රෝද අකුල ගන්න ඕන. ප්ලේන් එක උඩ ප්ලේන් එක උඩට ගියාට පස්සේ රෝද දිගාරියොත් එහෙන මොකද වෙන්නේ? රෝද ටික මේ වෙලා යනවා ඊට පස්සේ. අයිස් වෙලා. ඒක උඩ අයිස් නේ තියෙන්නේ. ඒක අනවශ්‍ය වෙනවල අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ප්ලේන් එකේ රෝද දිගහරින්නේ ප්ලේන් එක බාන වෙලාවට නග්ගන වෙලාවට විතරයි. ප්ලේන් එකේ රෝද වැඩගත්තේ. උඩට ගියාට පස්සේ ප්ලේන් එකේ රෝද වැඩක් නැහැ. ඔගොල්ලෝ කරන්නේ ප්ලේන් එක උඩට ගියාට පස්සෙත් ආයෙ රෝද දිගහැරලා බලනවා. ආ ෂෝක් එකට රෝද තියෙනවා කියලා බලන්න යනවා. <laughs> අනේ හරි ෂෝක් එකේ රෝද ටික තියෙනවා කියලා වார்த்தාවට දානවා. රෝද ටික තීරණේ රෝද ටික කැඩලා යනවා. ගැලවිලා යනවා. වෙන්නේ. ආය රෝද දිගාරින්නේ. ප්ලේන් එක අසම්බර වෙනවා. භාවනාව අසම්බර වෙනවා. භාවනාව සමබරන්නේ හුස්ම දැනෙන තැන හිටියත් විතරයි. හොඳයි. ඒකෙන් සරණයි. දැනෙන තැන හුස්ම දැනෙන තැනම ඉඳලා නැවත නැවත හුස්ම උපද්දවා ගන්න ඕනේ. කියන්නේ හුස්ම දැනීම ඇති වෙන්න ඕනේ. එතකොට තමයි 100 ක්‍රමානුකූලව දියුණු වෙන්නේ. ඒක අපේ හිතලා කරන එකක් නෙමෙයි මනස ක්‍රමානුකූලව ඒකාග්‍ර වෙනකොට හුස්ම නැවත නැවත ඒකාග්‍ර වෙනව නෙමෙයි හිත මේ මොකද්ද අපි කියන්නේ සිහිය දියුණු වෙනකොට තාම සියම හුස්ම දැක ගන්න භාවනාව දියුණු වෙලා තියෙනවා එතෙන් තොමනස මුළු කාලය තුලම හොඳම සතියකින් හිටියේ කිසිම නිින්දක්වත් එහෙම මොකුත්ම නැහැ ඒක හරි හරි සතිය සතිය තිබ්බම සතිය නැහැ කියලා කියන්නේ නැහැ සතිය අවශ්‍ය තැනට ફોකස් කරගෙන හිටියේ නැහැ. ඒකයි. දැන් සමහර වෙලාවල් තියෙන නේද ටෝච් එක අතේ තියන්ගෙන සර්පය කනවා දැකලා තියෙනවා. සමහර වෙලාවට. <laughs> අපේ කැපකරුවෙක් තියෙනවා. ටෝච් එක අතේ තියාගෙන කුණ කටුවෙක් කියනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි ටෝච් එක ගහන්නේ එහෙම ගස් වලට ගහ යන්නේ මිනිහා ටෝච් එක <laughs> බිමට ගහන්නේ <laughs> ඉතින් දැන් මේ ටෝච් එකක් දුන්නට වැඩක් නැහැ. ඇයි සාර්පේ කිටියත් කනවා. ඇයි ටෝච් එක ගහනවනේ බීමට. ඔයගොල්ලෝ ටෝච් එක වටේ ගගහ ඉන්න මේ ටෝච් එක හොඳට එළිය තියෙන ඈතර වදිනවා. මාර සමාධියක් තියෙන. මේම පාවෙනවා කියලා ටෝච් එක ඕන තැනට ඔයගොල්ලෝ ફોකස් කරලා නැහැ. තේරුණා. තේරුණා. තේරුණා. භාවනා අරමුණේ හරියට සිය පැවැත්වුවා නම් පෑ භාගයක් යන කලින් හුස්ම දැනෙනවා. පෑ භාගයක් ඉන්න ඕනේ නැහැ. ඔයගලන්ට තාම බෑ භාවනා අරමුණේ කියන්නේ භාවනා අරමුණ නොදෙනී ගියාට පස්සේ භාවනා අරමුණක් තිබ්බ තැන මතක නැහැ. මෙලෝ සිහියක් නැහැ. ඊට පස්සේ කොහෙද හිත පවත්න්නේ කියලා වැටහීමක් නැහැ. ඔය ඉන්නවා. සෙන්න්සි කියන්නේ බාර්මන අරමුණ නැ දැනුනේ නැති වුණත් සියුම් හුස්ම නැති වුණත් එතෙන්ටම තියාගෙන ඉන්න. ආ ඒකනේ දැන්නේ අදනේ ඒක දැනගත්තේ ඔය පාඩම. ඔක පළවෙනි පන්තියේ පාඩම මොන්ටිසෝරි පාඩම. <laughs> හුස්ම රොදෙනී ගියාම දැනුණ තැන සිය පවත්තන්න කියන එක පළවෙනි දවසේ. දෙවෙනි දෙවෙනි කමඨා වார்த்தාවේදී දෙන උපදේශය. මොකද ඕනම කෙනෙක්ගේ දෙවෙනි කමඨා වார்த்தාව වෙනකොට අනිවාර්යෙන් හුස්ම රොදෙනී යනවා. දෙවෙනි කමඨා වார்த்தාවේදී ඔය දැබෙන උපදේශය. ඒ සියල්ල දැන දැනත් වෙන සිදුවීම් එතකොට සාමිනාස කොහොමද? ඒවා බලන්න යන්න එපා. සිදුවීම් බලන්න නම් එන බාහනා කරන්න ඕනේ. ඔය පාරායිනට වෙලා ඔක්කොම සිදුවීම් ඔය මේ මේ පත්තරයක් ගත්තාම හරි සිදුවීම් ටික බලාගන්න. එතකොට මනසට එන හැඟීම් ඈ? එතකොට මනසට එන හැඟීම් ඒක තමයි කියන්නේ හැඟීම් පාලනය කරන්න තමයි කර්මුණක ඉන්නේ අපි. හැඟීම් එනේ නැගීම් බලන්න යන්න. ඉතින් භාවනාවක් ඒක. සයනස් ඉතින් සමාධිමත් සිතින් ඉන්නකොට අපි හිතලා එනව නෙවෙයි හැංගීම. ඔය හිත සමාධිමත් කොට ඔය සමාධිමත් නෑ ඔය හිත. සමාධිමත් වෙන්නේ අන්තිමට. ඒක අන්තිමට තියෙන එක. මැරෙන්න ඕන මෙන්න. <laughs> තියෙන එකක් ඒක. අද හෙට එන එකක් නෙමෙයි. තේරුණාද? ගොක්කොල ගොක්කොල පේන කාලේ වෙන එකක් ඒක. තාම නෑනේ. දැන් පේනවා ඇති ගොක්කල සමහර විට හරි තේරුවන් සරණ මුලින් හරියට සිය පවත්වන්න ඕන භාවනා යෝගාචර ඒක හොඳට පුහුණු වෙන්න ඕන සමාධිය කියන එක අපිට අදන්න පුළුවන් එකක් නෙමෙයි මේක ඉබේ නේද ඒක අන්තිමට නේ හොඳයි දැන් තා කවුද ඉන්නේ මේ මම කීප දෙනෙකුට කිව්වා භාවනා අධ්‍යක්ෂක ඉදිරිපත් කරන්න කවුරුත් නැද්ද? ස්වාමීන් වහන්සේ මගේ වාතාවත් ඉදිරිපත් කරන්නද? ඕ අනිත් අම්මණ්ඩි ඔය. ඕ. ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඉදිරිපත් කරන්න. බුදුන් වහන්සේට වැඳ පුදා නමස්කාර කර බුද්ධානුස්සතිය වදා පූර්ව කුසල. ඔය ඔය කොයි එකද ඔය ඉදිරිපත් කරන්නේ? කවද එකද? 73. 22 වෙනි ඉදිරිපත් ඉදිරිපත් කරන්න කියලා කියවනේ කීපයකටම අර මම දෙකක් දෙකක් කිව්වා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකේ පරණ එක පළ එක වොන. මේ 73 එක 72යි 73යි කිව්වේ ඉදිරිපත් කරන්න කියලා. එහෙනම් 72 කියන්න ඕනේ. 72 බුදුන් වහන්සේට වැදපුදා නමස්කාර කර බුද්ධානුස්සතිය වදා පූර්ව කෘත්‍ය කර බෝවහන්සේට වැළමි. කය ඍජුව සමබරව දෙපා පොළවට ස්පර්ශව තිබෙනු දැක වාඩි වී සිටින ඉරියව්ව දෙස චේතනා රහිතව බලා සිටියෙමි. නාසිකාග්‍රේට සිත තබන විට හුස්ම නොදෙනී ගොස් තිබූ අතර ශ්‍රද්ධාවත් පැවති සිත ඒකාග්‍ර විය. සිතේ පැවති ඒකාග්‍රතාවය තුළ දැනුවත්භාවය තබා ගතිමි. මුළු කායම ගල් වී ඇත. කය නොදැනේ. කායි සංස්කාර සංසිද්ධී ඇති බවක් පෙනේ. ඒකාග්‍රතාවය තුල සීලාදී ගුණ ධර්ම මනසින් අරමුණු කෙරුනි. පස්පවින් වැළකීමේ ආනිසංස මෙනෙහි විය. සිත සමාධිමත් විය. දැන් දැන් ඔය මොනවද කියවන්නේ? දැන් මොනවද දාලා දෙනවා අර්ථය? පස්පවින් වැළකෙනවා මොනවද දාලා දෙන්නේ? ඒ දැනුවත් භාවයේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ තුනේ. දැන් හුස්ම හුස්ම සංසිඳුණානේ. හුස්ම නොදෙනී ගියාද සියුම්? නොදෙනී ගියානේ. නොදෙනී ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? සිහිය එතනම තියාගන්න. සිහිය එතනම තියාගෙන හිටියා. ඊට පස්සේ තමා මේවා මනසින් අරමුණු වුණේ. මනසින් අරමුණු වුණා නම් ඒවා බැහැර කරන්න ඕනේ. හිතනවා හිතන්න. භාවනා අරමුණ ඇරෙන්න වෙන අරමුණක් තියෙන්න බෑනේ. ඔයා වයස කම්මණ්ඩිලා ඔක්කොම එකයි. යනවා මේ මේ මොනවද දමදිවත් ගිහිල්ලා එනවා. <laughs> මොනවද කියන්නේ? සිතුවිලි නොමැති සිත. හරි ගිහලා දමදිවත් වැඳගෙන තමයි එන්නේ. හුස්ම නොදිනේ ගියා. ඉතින් සිතුවිලි නොමැති සිත නික්ලේශීව පැවතිනි. සිතෙන් නිමිති ගැනීමක් සිදු නොවූ අතර දැනුවත් භාවයේ තුලම සිටියෙමි. නොදැනෙන කයේ ධාතු ලක්ෂණ ප්‍රකට විය. හීත උෂ්ණ ගති මෙන්ම ආපෝ ධාතු ලක්ෂණද ප්‍රකට විය. විද්‍යුත් ධාරා කය තුලින් ගමන් කරන්නට විය. කාය පස්සද්ධිය මෙන්ම චිත්තය දැනින. කය සෑලු වී පුළුන් රොදක් මෙන් පාවෙන්නට විය. සිත උපේක්ෂා වෙමි. රූප කය හා නාම කය වෙන්වෙන්ම පෙනෙන්නට විය. රූප කය කොහොමද පෙවුනේ? ඕ ඕ පොඩකින් පොඩකින් පොඩකින්. දැන් ඔහොම භාවනා භාවනා වාක්‍ය දාන්න යන්නේ නැහැ වார்த்தාවට. උතර භාවනා අත්දැකීමක් තියනවද? දැන් ඔය මෙහෙම වචන දාන්න යන්න එපා වார்த்தාවට. තේරුණාද මං කියන්නේ? දැන් Tamanට ඔතන බාහන අත්දැකීමක් තියෙනවද ඉදිරිපත් කරන්න? දැන් මෙතන තියෙන්නේ ස්වාමීන් වහන්සේ ධාතු ලක්ෂණ පෙනිච්ච එකනේ. ධාතු ලක්ෂණ පේනවා. ඉතින් මොකද්ද ඔබ ධාතු ලක්ෂණ පේනවා කියන්නේ නාම රූප බෙන්ගෙන මම කියන්නේ මොකක්ද ඒක? කියන්නේ දෙකක් නේද? අය ධාතු ස්වභාවයෙන් වරින් වර පේන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ලක්ෂණ ඔව් රූපකය නාමකය වෙන වෙන පෙනෙනට විය රූපකය නිෂ්ක්‍රීයව පවතින බවත් මොකද රූපකය නාමකය වෙන්ගල පෙවුනේ කියලා මම අහන්නේ. පෙනිච්ච භාවන අත්දැකීම මොකක්ද කියලා මම කයමාර ගල් වෙලා වගේම මුතුවනි ස්වාමීන් වහන්සේ. කය ගල් වෙලා කියන්නේ පටවි ධාතු ලක්ෂණය. ඔව්. ඒකට මොකද්ද මේ මේ මේ නාම රූප බෙදෙනවා කියලා දාලා හරිනවද ඒකට? ඒක තමයි කියන්නේ. ඕන නැති වැඩ කරන්න යනවා ඉතින්. කාය ධාතු ලක්ෂණ වශයෙන් ප්‍රකට වෙන එක රූපේ ස්වභාවය. හරිද? හ්ම්. එතකොට අපි ඒක දැනගෙන ඒකට හිත යොදවන්නේ නැතුව අර උස්ම දැනෙන තැන හරියට ඉන්න ඕනේ. දැන් ඕව බලන්න ගියාම අර තැන අමතක වෙලා යනවා. දැන් අර මම කිව්වේ අර මාළුවා මෙහෙම වතුරේ ගහලා එකපාරටම ගියාට පස්සේ අපි එතන බලන් ඉඳලා කවුරු හරි කතා කරන එකක් දිහා බලන් ඉඳලා ආපහු ඔලුව ගන්නකොට අපිට මතක නැහැ කොතනද හිත තියන්න ඕනේ මේ අර මාළුවා කොහේ කොතනද මේ වුනේ ඊට වෙන මාළුවෙක් ගැහුවත් එතන ඒ අන්න එතන කියලා ඒක බලන්න. දැන් අර උස්ම දැන දැනෙන තැන සිය පවත්තරකට මනසේ අර ක්‍රමානුකූලව ගොඩනැගෙන ඒකාග්‍රතාවේ කැඩිලා බිඳලා යනවා කියලා තේරෙන්නේ නැද්ද? ඔය ධාතු ලක්ෂණ ආයි බලන්න ගියම. ඒක ඒක මානසිකාර ඔලුවට දාගත්තා. නෑ එක එක වාතාවක ස්වාමීන් වහන්සේ මම ධාතු ලක්ෂණ බැලුවේ නෑ කිව්වම මට උපදේශ අනුව ස්වාමීන් වහන්සේ කිව්වා ඒව බලන්න කියලා. එක වාතාවක මම ධාතු ලක්ෂණ ධාතු ලක්ෂණ දැක ගන්න ඕන. අපි දැන් ධාතු ලක්ෂණ මොනවද කියලා තමයි දන්නවනේ. හ්ම්. දැනගත්තට පස්සේ ආයි ඔය එක එකට ඔක බලන්න යන්න දෙයක් නැහැ. කය එක වෙලාවකට කම්පණේ වෙනවා, එක වෙලාවකට බර ස්වභාවයකට දැනෙනවා, එක වෙලාවකට පා වෙනවා වගේ දැනෙනවා. ඊළඟට මොකද ගිනි ගන්නවා වගේ කියන්නේ මේ තේජෝ ස්වභාවය වැටෙනවා. ඔක වැටෙනවා නේ දිගටම. වරින් වර. හ්ම්. දැන් ඔක සැරෙන් සැරේ වැට අත්දකින්න වෙලාවට සැරෙන් සැරේ ඕකට හිත යොදවන්න ගියොත් මොකද වෙන්නේ මා අර මනසේ ඒකාග්‍රතාවය අර වැඩිමින් යන ඒකාග්‍රතාවය සිහියට මොකද වෙන්නේ ඒක ගැන හිතුවේ නෑනේ කය ධාතු වශයෙන් වැටෙනකොට මෙතන සත්‍යයේ පුද්ගලෙ නෑ කියලා පුද්ගලෙක් නැහැ කියලා ඒ පිළිබඳව යෝගාචරයට යම් වැටහීමක් එනවා. මෙතන මම මගේ කය නෙමෙයි මෙතන තියෙන ධාතු ලක්ෂණ ධාතු ගොඩක්. එතකොට මේ කයේ ධාතු ස්වභාවය වැටුනේ මොකක් හින්දාද? අර උස්ම දැනෙන තැන සිය පැවැත්ම හින්දා. ඒක උනේ. දැන් අපි කරන්නේ අරක පැත්තකට විසික්කලා අරක බලන්නේ. බල බල දැන් ඔයාලට භාවනාරමුණ ඉසියුම් ආනාපානෙ දැනුණත් Taman දන්නේ නැහැ. කියන්නේ සෑහෙන්න වෙලා හිටියා උස්ම දරුන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ කොහෙද? දැන් මේ එක එක දිහා වල හිත යවලන්නේ. එක එක තැන් වල හිත යවුවට පස්සේ කොහෙද හුස්මක් දැනෙන්නේ? ඉතින් දිගටම කියන ඔය පැයක් විතර හුස්ම නොදෙන හිටියේ. පැයක් විතර හුස්ම නොදෙන හිටියා නෙමෙයි හුස්ම දැනෙන තැන 100 තියාගෙන ඉන්න තියාගෙන හිටියේ නෑ ඕගොල්ලෝ. තියාගෙන හිටියනම් මේ තාම සියුම්ම යන හුස්ම ඊට පහළ යන ස්වභාවය වැටහෙනවා. භාවනාවේදී වැදගත් වෙන්නේ ওই කෑල්ල විතරයි. ඕගොල්ලෝ ලියන එක කොටසක්වත් වැදගත් නෑ භාවනාව. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ බාහිර શબ્දයක් ඇහිලා එතෙන්ට හිත ගිහිල්ලාවත් අපේ හුස්ම දැනීම ගැන තමයි ලියන්නේ. වාර්තා පුරාවටම තියෙනවනේ හුස්ම දැනීම. තේරෙනවද? ස්වාමීන් වහන්සේ මම මට ඒක පැත්ත මට වැරදි අවබෝධයක්ද දන්නේ ස්වාමීන් වහන්සේ අර දවසකදී කිවි ස්වාමීන් වහන්සේ මේ හුස්ම නෙදිනී ගියාම ඒක මොකද්ද කිව්වේ හුස්ම නෙදිනී ගියාම හුස්ම නෙදිනී ගියාම හුස්මට සිත යොදවන්නේ නැතුව දැනුවත් භාවයේ තියාගන්න කියලා කිව්ව දවසේ ඒ දැනුවත් භාවයේ තියාගන්න එක තමයි කරන්නේ හුස්ම දැනෙන තැන අපි ඉන්නේ කියලා ඒ භාවනාව ටිකක් අර හොඳට ටිකක් අර ඒ දවස්වල දිනු වෙලා ආවනේ. එහෙමයි. ඒ ඒකට අදාළ දුන්න උපදේශය තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමහර යෝගාචරය ඉන්නවා හුස්මට හිත යදුවාම සමහර වෙලාවට හුස්ම කැළඹෙයි. කියන්නේ හිත කැළඹෙනවා. හුස්ම ගොරෝසු වෙනවා එහෙම කියලා ස්වාමීන් වහන්සේ කියලා කිව්වා නේද? තමයි මොකක් හරි හේතුවක් හින්දා තමයි මම කියන්නේ. ඒක භාවනා අත්දැකීම නැතුව මට කියන්න බෑ මොකද්ද කියලා. දැන් ඒ ඒ කතන්දර අවලංගු වෙනවා දැන්. තව භාවනාව ඉස්සරහට දිනු කරගෙන නෑනේ භාවනාව තව පල්ලෙහාට වැටිලානේ තියෙන්නේ උතන. දැන් එක එක දේවල් හොයන්න යනවා බලන්න යනවා. <laughs> හිත ඒකාග්‍ර වුණාට පස්සේ ඒ ඒකාග්‍ර වෙච්ච භාවය තව දිනු කරගන්න යමක් කරනවා මිසක් දැන් ඔය කරලා දෙන හැම එකක්ම එකක් භාවනාවට අරියාදුවක් නෙවෙයි කරලා දෙන්නේ. <laughs> දැන් ඔය එකකින් එකක් භාවනා දිනු වෙනවා. ඒක තමන්ට තේරෙන්නේ බෑ මේක දැන් මේ කරන වැඩේ මොකක්ද දැන් ප්‍රතිඵලය කියලා දැන් ඔක ඉදිරිපත් කරා කියලා මම නාම රූප පරිච්ඡේදනපත් වුණා කියලා කියයි කියලා එහෙම හිතවද <laughs> ඒක නාම රූප නාම රූප කියන එක භාවනා අත්දැකීමකින් එන එකක් මිසක් වචන ලියලා හරියන්නේ නැහැ මොකද්ද එතෙන්දී උනේ කියලා ලියන්නේ එහෙම ඉන්නකොට සමහර වෙලාවට අපිට තේරෙනවා ශබ්දයක් කණේ වැදිලා යනවා බාහිර ශබ්දේ අන්න එතකොට ඒ රූපය කණේ වැදිලා යනවා. අන්නේ අවස්ථා නාම රූප වලට වෙන් වෙලා වෙන් වෙන අවස්ථා වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේ ෆිසිකලි භෞතිකව Taman ගන්න ඒ භාවනා එක්ස්පීරියන්ස් එක ඉදිරිපත් කරනවා නේද? වචනින් කියලා හරියන්නේ නැහැ. මම නාම රූප අඳුරගත්තා. වචන ටිකක් දාලා හරියන්නේ නැහැ. මට ඕන අත්දැකීම. උතෙන්ද තියෙන එකම අත්දැකීම තමයි භාවනා අරමුණේ සිය පවත්වා ගන්නේ. න මොනවත් කරන්න යන්න එපා. වට වන්දනාව යන්න එපා. අතන ඉන්න. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අය මුකුත්ම දැනින් නැතුව ගිහිල්ලා එතකොට සිත විතරයිනේ වැඩ කරන්නේ. කය අන්න ඔන්න ඕක තමයි වැදගත් දේ. දැන් කය නොදෙනී යනවනේ. එහෙමයි. ඇයි කය නොදෙනී යන්නේ? දැන් Taman දන්නවද හේතුව? ඇයි ඒක මොකද්ද මූලධර්ම ඒක සයන්ටිෆික් රීසන් එක මොකද්ද හේතුව මොකද්ද? අය නොදෙන යන එක. ධාතු ලක්ෂණත් එක්ක නිසා. ඔය ඒක තමයි දන්නේ. අයි කාය දැනෙන්නේ අපිට. හිත කායට කාය කාය විඤ්ඤාතිය නිසා. අපේ මේ කය දැනෙන්න එක තප්පරයකට සිත් කීයක් පහළ වෙන්න ඕන. කය විඤ්ඤාණ කීයක් පහළ වෙන්න. දැන් මම මෙහෙම අත් දෙක බැඳගෙන ඉන්නවා. දැන් මම මේ අත් දෙක බැඳගෙන ඉන්නකොට මට මේ මෙතන දැනෙනවා. හරිද? මෙතන දැනෙනවා. පස්ස පැත්ත පුටු වේදිලා ඉන්නවා කියලා දැනෙනවා. ඊට පස්සේ මේ හේත් වෙලා ඉන්නවා කියලා දැනෙනවා. ඔළුව කෙලින් තියනවා කියලා දැනෙනවා. කතා කරනවා කියලා දැනෙනවා. මේක ඉස්සරහ දිහා මම ඇස් දෙකෙන් බලාගෙන. ඒවත් දැනෙනවා. ඔව් එතකොට තප්පරයකට හිත කීයක් පහලලා තියෙනවද මේ? ඉත දහස් ගාන ලක්ෂ ගාන පරම්පරාවක්. හ්ම්. දැන් එතකොට භාවනාවක් යනවද එතකොට? අරේ මෙහි දැනෙනක දැනනවා කියන්නේ. එතන කය දැනෙන්නේ නැහැ කියලා කියන්නේ අන්න එතන හොඳ මනස් මානසික ඒකාග්‍රතාවයක් තියෙන භාවනා ආරම්භ. ඒක වටහාගත්තේ නෑනේ. ඒ කියන්නේ මේ වේගෙන් මොකද්ද කාය විඥානයේ පහළ වෙන එක නතර වෙලා පූර්ණව හුස්ම දැනෙන තැන සිය පවත්තරකොට කය නොදිනී යනවා. කය නොදිනී යන්නේ මේ මේ කයම 이르දි බලයක් ඇවිල්ලා. අහසට යනව නෙමෙයිනේ. කාය දැනෙන්නේ කාය විඥානේ නේද? කාය විඥානේ පහළ වෙන්නේ නැත්තම් දැන් අපි මෙහෙම අතින් ඇල්ලුවා මෙතන කාය විඥානයක් පහළ වෙන්නේ නැත්තම් අපි මෙතන අත තියනවා කියලා අපිට දැනෙනවද? එතකොට යෝගාචර දැනගන්න ඕනේ. දැන් භාවනාව ගාන්ට අර රබාන රත් වෙලා තියෙන්නේ දැන් හොඳට. රබන් ගහන්න පුළුවන්. තාත යනවා රබන් ගහන්න අතර වටේ. <laughs> රබාන අතර. <laughs> ඒකනේ කරන්නේ. හරිසෝක් දැන් භාවනා හරි කියලා යනවා ඉතින්. දැන් මේ භාවනා පොඩ්ඩක් මේ ඔළුව ඔළුව ඉස්සුවා විතරයි. චුට්ටක්. අර හොඳට හිත භාවනා ආරමුණේ තැම්පත් වෙලා චුට්ටක් ඔළුව ඉස්සුවා විතරයි. මෙන්න මේ යෝධිය යනවා හතරවට. අතන ඉන්නේ නැතු. දැන් මොකද දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. අයනෝදිනී යනවා කියන්නේ කොච්චර හොඳ භාවනා මනසේ කන්සන්ට්‍රේෂන් එක එකක් ගතාවේ තියෙනවද? කාර්මුණක ඉන්නවද? දැන් ඒක සමාදන් වුණේ නෑනේ. ඒ ගැන සතුටු වුණේ නෑ. ඒ වෙලාවේ තිබ්බ සමාධි සිහිය ඒ සඳහා යොදපු වීරය අර බලමාන කලින් කියපු කමඨාවාතේ උපාසිකාව අවුරුදු 79ක් ද කොයිද වයස 70 70ක් ද කොයිද වයස 1983 ඉදිරිපත් කර භාවනාවක් දැන් දැන් අද මේ 2024 භාවනා කරත් ඔය අත්දැකීමනේ අද තියෙන්නේ ලැබෙන්නේ දෝගලන්ට තේරෙනවද එහෙමයි මාතර ඥාරාම හාමුදුරුවෝ මම ඉපදුන අවුරුද්දේ භාවනා කළා. ඉපදෙන්නත් කලින් ඔය භාවනා කරලාද? භාවනාත් දෙකෙන් ඉදිරිපත්. දැන් දැන් අද මම මේ 2024 කමටහන් දුන්නත් ඒ උපාසිකාගේ භාවනාත් දෙකෙන් තමයි ඔයගලන්ට ලැබෙන්නේ. ඒකයි මේ මේ ක්‍රමය හරියට තේරුම් අරගෙන මේ ගැන සද්ධාවෙන් මම මේ මේකයි කරන්න කියලා යන්න ඕන. මේ වෙන වෙන වංගු ගහලා හරියන්නේ නැහැ. දැන් මම මේ කාර්මෝණක ඒක කොච්චර ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ මේ පය නොදින යනවා කියන්නේ ඒක හොඳ භාවනාවක් දැන් මේ කිලෝ 60ක් 70ක් තියෙන කයක් නොදින යන මට්ටමට මනස නාසිකාග්‍රේට ඒකාග්‍ර වෙනවා කියන්නේ සෙල්ලම් පහේ වැඩක්ද දැන් ඒක වටහා ගත්තේ නේ ඕක ඒකාග්‍ර වෙච්ච ගමන් වෙන වෙන විකාර කරන්න යනවා ඕකනේ වෙලා තියෙන්නේ. ඔය අම්මන්ඩිල ඔක්කොම එක 60 පෙන්න අම්මන්ඩිල. කොච්චර ගුවත් තේරුම් ගන්න. ස්වාමී මහසාන ඉත්වාතාවෙත් පොඩ්ඩක් අඩිපාඩු ටික කියලා දෙනවද? ඒ ඉතින් ওই ටිකම තමයි තියෙන්නේ. අයියෝ ඔය ඔය වැඩි ටිකමනේ තියෙන්නේ. දැන් තේරෙනවද? වාර්තා අංක ගන්නට මේ උපදේශ ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. හරියට තේරුම් ගන්න ඕන භාවනාව මොකද්ද කරන්නේ. තේරුණාද? මේවයි ස්වාමීනි. දැන් ඒ ඔක්කොම අමතක කරලා අලුතෙන් කරන්න ඕනේ. වැරදි ටික අයින් කර. හොඳයි නේද? තේරුණා ස්වාමීනි. තේරුණා ස්වාමීනි. කවුද ඉන්නේ තව උපදේශ ගන්න? Mm. තවරක් නැද්ද? අද මාත්‍රකාව මොකද්ද? මාත්‍රකාව මතකද? යෝගාවචරයා මනසේ ගොඩනැගෙන නිශ්චලතාවය හඳුනා ගන්න ආකාරය. ආ ආ දැන් පටන් ගන්න දා වෙලා ඉඳන්ම දැන් ඒක තමයි කතාව. මනසේ ගොඩනගෙන නිශ්චලතාවය. සංසුන් බව. ඒක ක්‍රමානුකූලව කොහොමද යෝගාචරය දැනගන්නේ? දෙක දැනගත්තද මෙච්චර කල් භාවනා කරලා? ඒක සමාදන් වුණාද කවුරුන්? මනස ක්‍රමානුකූලව සංසුන් වෙනවා කියන එක ඒක භාවනාවෙන් ඒක ලස්සනට භාවනා කරන ඔය මොනවද පාරමිතා කතන්දර අරෝමය මොනවත් නෑ. ඒ අපරාධකාරයෙක්ද බෞද්ධයෙක්ද අබෞද්ධයෙක්ද මහාන වෙලාද ඒ කිසිම ભેදයක් නෑනේ. භාවනා අරමුණට හිතේ දුවර පස්සේ ක්‍රමානුකූලව සංසුන් වෙනවා කියන්නේ. නිශ්චල වෙනවා කියන එක ඕනම කෙනෙකුට ඕනම රටක ඉන්න ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්. හැබැයි ගැටලුව තියෙන්නේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? ඔය කුළුණු ඉන්නද කුළුණු? නෑ නේ. අහලා. ඉන්නවා සවෙන්හස්. කොන්ෆරන්ස් වලට ගියා. <laughs> නෑ නෑ ඉන්නවා සවෙන්ස් ගෙදර දැන් ඉන්නේ. නමුත් ගැටලුව මොකද මුස්ලිම් මිනිස්සෙක් භාවනා කරත් කතෝලිකයෙක් භාවනා කරත් Hindu මිනිස්සෙක් භාවනා කරත් මේ හිස හිත ක්‍රමානුකූල සංසුන් වෙලා නිශ්චලතාවයකටපත් වෙනවා ක්‍රමානුකූල හැබැයි ප්‍රශ්නේ මොකද්ද කියන්න බලන්න ඕගොල්ලෝ මේ හිත නිශ්චලතාවයකට පත් වෙනකොට ඕගොල්ලෝ කරන වැරද්ද මොකද්ද? එහෙම නැත්නම් උතන තියෙන ගැටලුව මොකද්ද? ඒ භාවනා ඉස්සරහට යන්නේ නැත්තේ. ඒ ගැන දැනුවත්භාවයක් නැති නිසා. එකක් තමයි ඒක ඒක ගැන දැනුවත් භාවයක් නැතිවත් දෙන්නේ නැති. ඔව්. ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ ගැන දැනුවත් භාවයක් නැහැ. ඒකට අපි කියන දැන් බුදුහාමුදුරන්ගේ වචන වලින් කිව්වොත් මොකද්ද? තනි වචනෙන් කිව්වොත්. මොකද්ද කියන්නේ? මනසේ නිශ්චලතාවයේ පිළිබඳව අපි සමාදම් වෙන්නේ සමාදම් වෙන්නේ කියන්නේ පිළිගන්නේ බුදුහාමුදුර දේශනා කරන ආනන්දය මම <clears throat> ප්‍රථම ධානයේට සමවැදිලා මට ප්‍රථම ධානයේ වැඩි වෙලාවක් ඉන්න බැරුණා. මේ සාරාංශකේ කල්පලක්ෂය පිරුම් පුරලා බුදු වෙන්න ඉන්න කෙනා මේ කියන්නේ. ට වෙච්ච වැඩි කාල්ප ගානක් භාවනා කරපු කෙනා ප්‍රථම ධානයේට ඇවිල්ලා මට ප්‍රථම ධානය වැඩි වෙලාවක් ඉන්න බැරුව නා. මොකක්ද ඒකට හේතුව මම ප්‍රථම ධානයේ සමාදන් වුණේ නැහැ. ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒක පිළිගත්තේ නැහැ. මේක වැදගත් දෙයක් කියලා මේක භාවනා දියුණුවක් කියලා හිතුවේ නැහැ. අර චංචල වෙලා දැන් දැන් ඔය විදර්ශනා භාවන ඇති ධ්‍යාන නැහැනේ. ඒතර මනස ක්‍රමානුකූල නිශ්චල වෙන එක තමයි වෙන්නේ. උපචාර සමාධිය හෝ අර්පණා සමාධි නැහැ. විදර්ශනා භාවන. දර්ශනා භාවනාවේ තියෙන ඒකාග්‍රතාවෙන් නතර වෙනවා. ඒකාග්‍රතාවේ ඒකාග්‍රතාවෙන් තමයි සමාධිය ඇති කරලා දෙන්නේ. නිසා අපි සමාධියට ඒකාග්‍රතාවය කියන ඒකාග්‍රතාවයට සමාධිය කියලාත් කියනවා. හිතේ තියෙන සංසුන් බව, චංචල බව ඒක අඩු වෙලා ගිහලා මේ හිත ක්‍රම හිත ක්‍රමානුකූලව නිශ්චල වෙනවා කියන එක. ඒක යෝගාචරය දැක්කේ නැත්තම් එයා ආපහු හිතේ කැළඹීමකට ලක් වෙන දේවල් පස්සේ යනවා. දැන් අපි ළමයෙකුට අපි මේ අධ්‍යාපනය ඉගෙන ගැනීමේ වටිනාකම ළමයට කියලා දුන්නේ නැත්නම් එයා ඉගෙන ගන්නවද? එයා ඉගෙන ගන්නෑ. එක එක දේවල් පස්සේ යනවා. ඒ නිසා මේ මනස ක්‍රමානුකූල නිශ්චල වෙනකොට අපි මුලින්ම වටහා ගන්න ඕන කලින් මගේ හිත තිබ්බේ මෙන්න මේ විදියට. දැන් මගේ මේ හිත නිශ්චල වෙලා තියෙනවා. එහෙනම් අර කැළඹුණු සිතේ සහ නිශ්චල වූ සිතේ තියෙන වෙනස්කම් මොනවද? අන්න ඒක පොතක් අරගෙන වගුවක් ගහලා ලියා ගන්න වෙන. තරමට කරුණු හොයා ගන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේදී කැළඹුණු සිතයි මේ නිශ්චල වූ සිතේ මොනතරම් වෙනසක් වෙනස්කම් කොච්චර තියෙනවද? Hm? බුදුහාමුදුරුවෝ එකට දීලා තියෙන උපමා මොනවද? අර ධ්‍යාන වලට. බලලා තියෙනවා විදර්ශනා මාර්ගේ පළවෙනි පොතේ. නීවරණ නැති වෙන එක. ඒක ධ්‍යාන වලට ඒක තියෙන මේකටත් නෑ. හරියට නිකන් ණයක් අරගෙන ණය ගෙව්වා වගේ. <laughs> එහෙමයි තියෙන්නේ. අපි ණයක් ගත්තාම කොච්චරම් කොයිතරම් බරක් තියනවද බෑ මේ ණය ගෙවන ගෙවන ගන්නේ. ගෙවල ඉවරනකම්. නෑ පොලියයි. හරියට මේ ධ්‍යාන සමාධියට සම්බන්ධුනාට පස්සේ ඒ යෝගාචරයට දැනෙනවා මොකද දැනෙන්නේ? හරියට ණයක් අරගෙන ණය ගෙවුවා වගේ. ගතියක්ද නැහැ. ඔයගලන්ට එහෙම දැනෙලා තියෙනවද? එහෙම දැනෙලා නැහැ. මේක මහා කරදරයක්. පාන්දර නැගිටලා භාවනා කරනකොට. නේද? ඒ එහෙම කෙනෙකුට මේක අර ණයක් කරන් ණයක් ගෙවුවා වගේ ගතියක් දැනෙනවද? හොඳ. හරියට විභාගයක් අමාරු නිකන් PhD එකක් බුදු හතරක් තිස්සේ මහන්සි වෙලා PhD එකක් කම්ප්ලීට් කරාවා. ඒක ඉවර කරාවා. සෑහලුවක් දැනෙනවා. හිත නිශ්චලතාවයටපත් වුණා. තිබ්බ මොකද යුද්ධයක් විශාල යුද්ධයක් ඉවර කරා වගේ දැනෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඒක අත්දැකලා නැහැනේ. මේ වෙන වෙන විකාර බල බල ඉන්නේ. ඒ කාර්යයට දැනගත්තා නම් එයා හැමදාම ආයි භාවනා කරන්න මේ මේ පස්සෙන් පන්නන්න ඕනේ නැහැ කවුරුවත්. මොකද එයා එක එකට සමාදම් වෙලා මේක තමයි හරි මේක තමයි මාර්ගය මේක තමයි මම කරන්න ඕනේ මේක තමයි වඩන්න ඕනේ. අන්නේ ෆීලින් එක ඔයගලන්ට ආවද? එහෙම. එහෙම. ඇවිල්ලා තියෙනවා. ඒක තමයි වැදගත්. ඊට නිශ්චලතාවේ ආරක්ෂා වෙන්න අන්න එතනදී. එතකොට යෝගාචරයට කාලයක් ගියාම තේරෙනවා මේ භාවනා කරන්න ඕනේ නිකන් පුටුවක වාඩි වෙලා ඉන්නකොටත් අර නිශ්චලතාවය ගන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නකොට. විනාඩි කිහිපෙන් මේක ගන්න පුළුවන්. මේක සෑහෙන මේකේ සෑහෙන වැදගත්කමක් තියෙනවා. මේ මනස නිශ්චල වුණාට පස්සේ හරියට අර අපි ආලෝකයකට ප්‍රිස්ම දෙකක් තිබ්බොත් මොකද වෙන්නේ? කවුද? වර්ණාවලියට කැඩෙනවා. වර්ණාවලියට කැඩෙනවා. කවුද දන්නේ? ආ ප්‍රිස්ම දෙක ගන්න හිමට වැරදුනා. අපේ මේ මේ මේ බල්බ් එකකට දෙපැත්තෙන් අර මේ මේ මොකද්ද? කණ්ණාඩි දෙකක් නේ. පොඩි කන්නඩි බල්බ් ගොඩක් පේනවා. දෙකක් තියලා මැදින් පොඩි සිදුරක් තිබ්බොත් මොකක්ද හැදෙන්නේ? මොන මොන ආලෝකේ? සමාන්තරයි. කවුද දන්නේ? කුළුණු දන්නවද නැහනේ? දන්නේ. කවුද ශෂිනි හිටියනම් එයා දන්න එයා මේ පැත්තෙන් PhD කරන දොරක්ත ලේසර් බීම් එකක් හැදෙනවා ඒ කියන්නේ සකල කලාවම එකම කලාවකට එනවා අර තරංග කීපයක ඉන්නේ ආලෝකයේ තියෙන්නේ මේක තනි බීම් එකකට එනවා. මෙහෙම එක කියන්නේ බලය වැඩි වෙනවා. තේරෙනවද මම කියන්නේ? දැන් අපිට ටෝච් එකක් ඈත කන්දකට ගැහුවට වදින්නේ නැහැ. ගැහුවට වදින්නේ නැහැ. නමුත් ලේසර් එකක් ගහපු ගමන් නේද? අර බීම් එක ගිහිලා වදිනවා. ඈත කන්දක ගිහිල්ලා වුණත් වදිනවා. ඒ මොකද එහෙම වෙන්නේ? ඒක බලය වැඩි කරලා දෙන්නේ. concentration එක වැඩි කරලා තියෙන ආලෝකේ. ඒක නිසා මිලි වෝල්ට් ඊටාම චූටි LED බල්බ් එකක් තරම් විතර වගේ චූටි බල්බ් එකකින් පිට වෙන ආලෝකයෙන්, ඒ කියන්නේ ලේසර් බීම් එක ඈත කිලෝමීටර ගාණක් ඈත කන්දකට යවන්න පුළුවන්. මිලි වොට් ගාණක් යන්නේ. වොට් එකක්වත් යන්නේ. උඩා ශක්තියකින් ඒක යවන්න. ලොකු බලයක් තියෙන. ඒක නිසා මේ මනස නිශ්චල වෙනවා කියන්නේ හරියට ආලෝකයේ ලේසර් එකක් බවට පත් වෙනවා. ලේසර් බීම් එකක් බවට පත් වෙනවා. ඒකයි බුදුහාමුදුර දේශනා කරේ මේ සමාධිමත් හිතට තැම්පත් වූ හිතට හිමාලය කන්ද දෙකට පලන්න පුළුවන් කියන්නේ. හිමාලය කන්ද දෙකට කඩන්න පුළුවන්. එහෙම කඩන්න පුළුවන් මේ සමාධිමත් හිතට මේ අවිද්‍යාව <laughs> හිමාලය කන්ද දෙකට කඩන්න පුළුවන් සමාධියට අවිද්‍යාව කියන්නේ මොන කජ්ජද්ද කියලා බුදුහාමුදුරුවෝ. ඔයගොල්ලෝ මේ තටමන්නේ අවිද්‍යාව ව්‍රහණයටනේ. <laughs> මේ සමාධිමත් හිත කියන්නේ අවිද්‍යාව නෙමෙයි. හිමාලය කන්ද දෙකට කඩන්න පුළුවන් මේ බලයක් තියෙන හිතක්. හිත සමාධිමත්. මුහුද ගොඩ ගලව මේ සුනාමි ඇති කරවන්න පුළුවන්. මේ බලවත් හිතට ඕන්න. පුහුණු කරන්න. මහා පර්වත පෙල්ලන්න පුළුවන්. චිත්ත බලයෙන් දිනු කරන්න. විශාල බර වස්තු චලනය කරන්න පුළුවන්. සුලිසුලන් ඇති කරන්න. එච්චර හිතේ මේ චුත්ත මේ චුත්ත අවිද්‍යාව නැති කරන එක මොන කජ්ජක්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඒක නිසා මේ අවිද්‍යාව ප්‍රහාණය සඳහා මුලින්ම කරන්න ඕන මේ මනස පුළුවන් තරම් නිශ්චල වෙලා හිතට තැම්පත් වෙලා සංසුන් වෙන්න ඉඩාරින්න. ඒ ඉඩ හැරියට පස්සේ මේ මනස විසින් සංස්කාර හදන එක. සංකාර බවට පත් කරන එක. මේ චිත්තය සංකාර බවට පත් කරන එක නතර වෙනවා. ඒ කියන්නේ අපි මේ චේතනා පහල කරන එක. සැරෙන් සැර එක එක දේවල් බල බල හිතට අරමුණු ගන්න අතර වෙනවා. ඒ අරමුණු ගන්න එක නතර වීම තුළ තමයි අවිද්‍යාවට ප්‍රහාරය දියත් වෙන්නේ. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? හිත ඒකාග්‍ර කරගෙන ඒකාග්‍රෝ හිතින් අවිද්‍යාව හදන්නේ. <laughs> අරමුණු බලන්නේ. විවිධ චේතනා බලන්නේ. චේතනා ඇති කරගන්නේ. තේරණේද කියන්නේ පැහැදිලිද? ඒක නිසා මේ අවිද්‍යාව අවිද්‍යා රහිත සිත මේ තැම්පත් වූ සිත මේ සංසුන් වූ සිත මේ සිත සමාදන් වෙන්න උදේහස මල් තියලා වඳින්න ඕන <laughs> මේ හිතට සංසුන් වූ නිශ්චල වූ සිතට ඒකට කැමති වෙන්න ඕන. ඒකට සතුටු වෙන්න. එහෙම නැතුව මේ මේ ගමන යන්න බෑ. ඔගොල්ලෝ කරන්නේ පොඩ්ඩක් මේ අනපනින දින ගියාට පස්සේ එන එන විකාර කරන්නේ. ඉතින් කොහමද මේ බාන ඊළඟ පියවරට යන්නේ? කායට දෙන්න දැනීම් බලන්න යනවා. හිතට එන සංකල්පනා මේව කරන්න යන්න වෙනවා. තේරෙනව නේද කියන්නේ? හොඳයි. කාට හරි මොන හරි තියෙනවද දැනගන්න? ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතකොට සිතට සිතට ඇති වෙන ඒ මනස සැහැල්ලු වෙන ඒක ඒ වෙලාවේදී සිත ඒකාග්‍රතාවයටපත් වෙනවා කියන්නේ ඕ ඒකාග්‍රතාවයටත් වැඩිය හිත අරම නිශ්චලතාවයට පත් වෙනවා. ඒකාග්‍රතාවය කියලා කියන්න පුළුවන් ඉතින් ඒකාග්‍රතාවය තමයි තියෙන්නේ. දැන් නිශ්චලතාවයකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවයේ ඒකම තමයි ඒකාග්‍රතාවයේ බවට පත් වෙන්නේ. ඒකාග්‍රතාවය කියලා කියන්නේ අර නිශ්චලතාවය බොහෝ වෙලා අපිට පාත්තාගෙන යන්න පුළුවන් හැකියාව. ආ පිටට පවත්තන් තියෙන්න ඕන නේ. ඔව්. ඒ තප්පර ගානකට හිත ඒකාග්‍ර වෙලා කියන්නේ නැහැ. ඒකයි ස්වාමීන් වහන්සේ තව එකක් කියවර ශබ්දයක් ආවහම අපි ඒක හිතේ සංසුන් බව ඒක එන්නේ කියලා හැබැයි එතකොට අපි ඒක ශබ්දයක් ඒක ශබ්දයක් කියලා විදිහට ඒක බැහැර කරන්න බැරි දෙම ඒ විදිහට මොකද්ද ස්වාමීන් වහන්සේ දැන් ඉස්සෙල්ලා කියවනේ දැන් අර හිත හිත සියුම් රැල්ල සියුම් හුස්ම රැල්ල සිත සංසුන් වෙලා තියෙනකොට අපිට ශබ්ද කන ළඟින් ශබ්දයක් ගියත් ඒක ඒ දිසා එන්නේ කියලා. එනට දැන් ඒක නෑ නෑ නෑ නෑ නෑ නෑ මම කිව්වේ හිත නිශ්චලව සංසුන් වෙලා ඉන්නකොට අර අපි බෝලයක් අර ටෙනිස් බෝලයක් බිත්තියට ගහම බම් පැලන්නේ. එහෙ. අන්න ඒ වගේ කනේ වැදිලා යන ගතියක් යෝගාචරයට දැනෙනවා. ඒ කියන්නේ අර හිත හිත නිශ්චල වෙලානේ තින්නේ. නිශ්චර වෙලා තියෙන ඒතර කණේ වෙදිලා ගියේ ශබ්දෙට නාම ධර්මතා පහල කරගන්නේ නැහැ එතන. ඒ කියන්නේ ශබ්ද ah. කියලා අඳුරගන්න යන්නේ නැහැ අපි. Ah, හොඳයි. ආ. Ah, mm. කියන්නේ එතනින්දි වෙන්නේ අර ශබ්දායතනේ. හ්ම්. Mm. සෝත සෝතායතනේ නේ mm. සෝතායතනේ. ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. නැතු ගන්න පහල වෙන්නේ. ඔව්. Oh. ඒතර ආයතනයක් කියලා කියන්නේ මොකද්ද? ආයතනය මොකද්ද කරන්නේ? නිෂ්පාදනය. දනවා. දනේ. ඉතින් හදනවා කියන්නේ සංසාරේ භවය හදන්නේ ආයතන. ඔව්. ආයතනේ සෝතායතන. එතකොට සෝතායතනේ වැඩ කරන්නේ අක්‍රිය වෙලා කියන එක යෝගාචර භාවනා අත්දැකීමක් වශයෙන් යාට එක්ස්පීරියන්ස් එක එන්නේ සද්දේ කණේ වැදිලා යනවා කියන්නේ. ඔව්. ඒකයි මම කියන්නේ ඕගොල්ලෝ නාම රූප ගැන කතන්දර ලියන්න යන්න එපා. එක්ස්පීරියන්ස් එක ලියන්න. Mm-hmm. ඒක නාමෝ රූප වලට බෙදීමක්ද මොකක්ද කියන එක මම තීරණය කරන්නේ. ඔයගලන්ට mm-hmm. අදාළ නැහැ. යෝගාවචර mm-hmm. හොඳට හිත තැම්පත් වුණාම මේගොල්ලෝ නාම රූප ගතන්තර මොනවද දන්නේ නැහැ. මේ මිනිස්සු හිතලා වෙලා තිනවා කණේ ශබ්ද වැදිලා යනවා. ඒ ශබ්ද වෙනදා වගේ හඳුනා ගැනීමක් නැහැ. ශබ්ද ගෑනිද්ද පිරිමේද්ද මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. කුරුල්ලෙක් කෑගවද මොනවද කියලා වැටහිමක් නැහැ කියලා එයා සාමාන්‍ය විදිහට කමටහවන්ට ලියාගෙන යනවා. ඊට පස්සේ ඒක මම ඒක කියවලා තමයි දැන් එයාගේ භාවනාව මේ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන හින්දා තමයි යාට ඒ එක්ස්පීරියන්ස් එක ලැබුණේ කියලා මම තීරණය කරනවා. ඊට පස්සේ බලනවා ඒ එක්ස්පීරියන්ස් එක නැවත නැවත වෙනවද කියලා. දිගටම ඒක වෙනවද? නැත්නම් එක දවසක් වෙච්ච එකක්ද? ඒක තීරණය කරන්න මම ඕගොල්ලෝ දැන් යනවා මේ නාම රූප බෙදලා ඕගොල්ලෝ නඩු අහලා විසඳලා දඬුවම් දීලා <laughs> ඔක්කොමත් කරලා දින භාවනා අධ්‍යක්ීමක් නැහැ. පැමිණිලි කරුත් නැහැ, විත්ති කරුත් නැහැ. නඩුකාරයා තනියෙන් නඩුව අහලා මෙන්න මං විසඳුම දුන්නා, දඬුවම් දුන්නා, දඬුවම් දුන්න කෙනෙකුත් නැහැ. ආපු නඩුවකුත් නැහැ. දෙවනේ පැමිණිලා තියෙනවා. විත්තිකාරයා ඉන්නේ. පැමිණිලා විත්තිකාරයා ඇවිල්ලා තමයි නඩුකාරයාට කියන්නේ ඇවිල්ලා මේ නඩුව විසඳන්නේ. එහෙම නැත්නම් නඩුකාරයා පාරේ යන්නේ නඩු තියෙනවා. කෝ නඩු තියනවද කිය කියනවද පාරෙන් <laughs> නඩු අහන්න මුලින් එක්ස්පීරියන්ස් එකේ දාලා දාලා තියෙන අර්ථාවට නෑ වචන වැඩක් නෑ ඒක නිකන් හරියට ලංකාවේ අර මේ චිත්‍රපටි වගේනේ ලංකාවේ ඔය ඉන්දියාවේ චිත්‍රපටි වල දෙබස් වැඩි නේද කයිවාරුවමනේ තියෙන්නේ <laughs> තාම තමයි අර අර ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටියක් තියෙන මොකද්ද බ්ලැක් ගෝල්ඩ් කියලා මට මතකයි. බ්ලැක් ගෝල්ඩ් ඔව් කළු රත්තරන් කියන. ඒ චිත්‍රපටි එක වචනයක්වත් නැහැ කියන්නේ වචන අඩුයි ඒක. ඒ කාලේ රත්තරන් හොයාගන්න ගියලා ඒ වෙච්ච දෙයක් ඒ කතාවේ තියෙන. බ්ලැක් ගෝල්ඩ් චිත්‍රපටි නම් වචන නැහැ. නමුත් බැලුවාම එක පේන මොකද්ද ඒ කතාව කියලා තේරෙනවා. සිම්බල් එක. කතාවේ අර්ථය තේරෙනවා. අර කොරියන් ෆිල්ම් එකක් තියෙනවා 3 අයන් කියලා. 3 අයන් කියලා. චරිත තුනයි ඉන්නේ එක වචනයක්වත් කතා කරන්නේ තුන් දෙනා. ඔස්කා සම්මාන වලට පවා ගියයි. ඒක නිසා ඒ ඇක්ෂන් එක විතරයි අපිට ඕනේ. කියන්නේ එක්ස්පීරියන්ස් එක විතරයි ඕනේ අපිට. ඕලං එක්ස්පීරියන්ස් නෑ මේ නාම රූපයි අරක වුණා මේක වුණා දෙකට වේදුනා හතරට වේදුනා කියලා වචනෙන් ලියාගෙන යනවා භාවනා අධ්‍යක්ීම. භාවනා අධ්‍යක්ීමක් නැතුව වார்த்தාවක් ලියන. භාවනා අධ්‍යක්ෂකින් මොකක්වත් ලබලා නැහැ. හේන මාගලක් වගේ හේන වார்த்தාවක් තියෙනවා. ඉතින් මම මේ වார்த்தා මුලින්ද අඟට බලන <laughs> අගේ දම්බුරට මුලින්ද අඟට කියවලා බලන මොකද්ද ලැබු බාන අත්දැකීමක්. මොකක්වත් නැහැ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. වචන ගොඩාක් තියෙනවා. දැන් චිත්‍රපටි එක අහවලා මට ගහන්න එනවා කියලා කියන එකයි ගහන්නේ එක ඒ ඇක්ෂන් එක දාන එකයි අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද ඒ ඇක්ෂන් එක දැම්මම අපි දන්නවනේ මේ අහවලා අහවලට ගහන්න යනවා කියන ඒක ස්ක්‍රිප්ට් එකේ අව ඩයලොග් වල තියෙන්න ඕන එකක් නෙමෙයිනේ ඒක තේරෙනවද මං කියන්නේ ඒක ඇක්ෂන් එක තමයි ඕනේ අපිට ඒ ක්‍රියාව ක්‍රියාව කියන්නේ එක්ස්පීරියන්ස් එක මෙඩිටේෂන් එක්ස්පීරියන්ස් එක වර්තාවේ ලියන්නේ එහෙ නැත්නම් ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ඒවා ලියලා හරියන්නේ නැහැ දැන් මොන හරි තියෙනවද දරන්නේ එතකොට අදින් පස්සේ හැමෝගෙම භාවනා කමඨා වාර්තා මේ වෙනස් වෙන්න ඕනේ එතකොට ස්වාමීන් වහන්සේ අපි අර මුලින්ම පූර්වක්‍ෘතිය කළා ඒ පාදස්පර්ශය වෙන ඒවත් ඒවත් ලියන්න නැතුව ලියන්නද ඕන එතකොට ඒවත් නෑ ඒවයි ඒවයි ඉතින් කොහොමත් අපි ලියනවනේ ඉතින් සාමාන්‍ය ඒව ලිපට කමන්නේ නෑනේ ඒව ලිපට කමන්නේ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ දැන් අරෝෂාගේ කමටහවතා කියවලා තියෙන ඒව ලියන ලියලා තියෙනවනේ ඒක ඔක්කොම අපිට ඕන කියන්නේ භාවනා අත්දැකීම ලියන්න අත්දැකීම් ලැබපු විදිය වார்த்தාවට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මම අරක දැක්කා මේ මෙහෙම වුණා කියලා කියන්න යන්න එපා. ඒ කියන්නේ මෙහෙම වුණා කියලා නෙමෙයි. මට මෙහෙම හිතුණා. දැනුණා නම් දැනෙච්ච දේ නෙමෙයි. එච්චරයි. පැහැදිලි නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. ආ, දරුවන් සරණයි. කවුද? అవుతారు టు තේරෙනව නේද කියන එක. තව කාට හරි මොන හරි තියෙනවද දැන් වෙලාව තව තියෙන කවදාවත් කතා කරන්න නැති අය ඉන්නව නේද මහේ ඉන්නවා ඉතින් ඔය තේරෙන්නේ ඉතින් අන්තිමට තමයි සාරණාගේ ලෙවල් එකට එන්න ඕනේ ඉතින් තේරෙන්නේ. ඇට බැනලා මොට බිම යන ගන්න ඕනේ. එතකොට එතකොට තමයි භාවනා මතක් දැන් ඉතින් අර ඇඟේ හයිය තියෙන ඉඳ යවවන මදේ කියලා එකක් තියෙනවා. ඒ විනෝද වෙවි ඉන්නේ අවුරුදු 35 40 50 55 විතර වෙනකම්. ඉතින් ඉන්නවා. ඔව් වයසට යනකොට ටික ටික තේරෙනවද මේ හන්දි වල වේදනාව එනවා කියන එහෙම දැනෙන්නේ නැහැ. එහෙම තේරෙන. අන් කියන්නේ 60 පෙන්නායට නෙමෙයි. අවුරුදු 40 පයින්කොට මේ මේ මේවා වල පොඩි පොඩි වේදනා එනවා. දැන් අපිට උනත් ඒක එනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? අපි අර චලන ඒ කිය අර මූමන්ට් ටික ටික අඩු කරගෙන යනවා. අඩු කරගෙන අඩු කරගෙන යනකොට තවත් අර මේ මේ එංගේ චලන අඩු වෙනවා. ඒකට මාංශ පේශී ගොඩක් වෙලාට ඝන ධනී භාවනේ භාවයටපත් වෙනවා. ඝන භාවයටපත්. එංගේ අර මෙටබොලිසම් එක කියන්නේ මේ පරවෘත්ති ක්‍රියාව තව තවත් අඩු වෙන්න පටන්. හැබැයි ඒක අඩු වුණා කියලා අපි කණ එක අඩු කරන්නේ නැහැ නේ. ඒ විදිහටම කනවා. කෑම කනෝනේ. ඒතකොට මොකද වෙන්නේ? නෙන්නඟ මහත් වෙනවා. ඇඟේ පරිවෘත්ති ක්‍රියාව අඩු වෙනවා. දහන ක්‍රියාවලිය ටික ටික අඩු වෙනවා. අපි කන එක එහෙමමයි. කණ්ඩව පස්සගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? දහනයේ ක්‍රියාවලිය අඩු වුණා. tempat වෙනවා. එක වැඩි වෙනවා. ඒ ටික ටික ඇඟ මහත් වෙන්නේ ඒකයි. මහත් වෙලා ලස්සන වෙලා නේද? අපි කියන්නේ ලස්සන වෙලා බෝල වෙලා දැන් අරයා හරිය මහත් වෙලා නේ කියලා කියනවා. මහත් වෙලා කියලා කියන්නේ යා කෑම දවසට අවශ්‍ය කරන කිලෝ කැලරි ප්‍රමාණයට වැඩිය කනවා කියන එක. දවසට අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය පැයකට කිලෝ කැලරි 60යි ඕනේ අපිට. සාමාන්‍ය 60යි. ඇවිදිනකොට 100ක් විතර වුණ 100ක් 150. ඔව් හිටගෙන ඉන්නකොට 100ක් විතර වුණ ඇවිදිනකොට සාමාන්‍යයෙන් 200 180ක් විතර වුණ. ඇවිදිනකොට. ඉතින් ඒ හැම දෙයක් ගැනම අපි අවධානය යොමු කරන්න. එහෙම නැත්තම් වෙන්නේ වයසට කලින් විතර භාවනාව කරගන්නත් බෑ. වයසට කලින්ම මැරිලා යනවා. ඇයි ස්ටෝරේජ් එක වැඩිනේ. ඇයි මෙයා මේ බෝන් වල අර වේදනාව එනකොට අපි තවත් අර පොඩි කාලේ වගේ දුවලා පැනලා යන ගතිය තව තවත් අඩු කරගෙන අඩු කරගෙන යනවා මොකද? මොකද පොඩ්ඩක් ඇවිද්ද ගමන් රිදෙනවා. තපය රිදෙනවා. හැබැයි වේදනාවක් තියාගෙන දිගටම ඇවිද්දොත් එන්නේ. යෝගා වගේ හැම කරන ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට එන්නේ මොකද ෆ්ලෙක්සිබිලිටි එක වැඩි. මොකද හැමතිස්සෙම ඇඟේ සෑම මාංශපේශියක්ම දවසර එකපාරක් හරි පූර්ණ චලනයකට දැන් යතනම මේ පූර්ණ චලනයකට ලක් කරන්න. ඇහෙත් තියෙම ඇහෙත් මාංශපේශි හයක් තියෙන. ඒක ඇහැ චලනය කරලා ඒක කරන්න. තවර 40 ඇඳිරි ඒ වගේ ඒවා ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. විශේෂයෙන් සක්මන් භාවනාව. දැන් සක්මන් භාවනාවේදී ගොඩක් අය කරන ලොකු වරදක් තමයි. දැන් මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ ආය යනපාද ස්පර්ශය බලන්න. මම ඊයේ පෙර අද වාර්තාවක් දාලා තිබ්බා ඒකේ දැන් මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ ආ සක්මනේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ. මොකද්ද ප්‍රධාන කොටස් දෙක? කාටද කියන්නේ? සක්මනේ ප්‍රධාන කොටස් දෙක මොකද්ද? කවුරුද දන්නේ? හ්ම් පාද ස්පර්ශය සක්මන මැදකින් පාද ස්පර්ශය ප්‍රධාන කොටස් දෙක තමයි ප්‍රධාන මූවමන්ට් දෙක තමයි හැරෙන එකයි කෙලින් යන එකයි ඒ කියන්නේ හැරෙන අවස්ථාවක් තියෙනවා කෙලින් යනවා අපි කෙලින් ගියලා අර අවසානට ගිහලා අපව හැරෙනවනේ හැරිලා ආපහු එන්න එතකොට මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ අර හැරෙනවා කියන එකයි කෙලින් යනවා කියන එකයි ඒක වෙන් කරන්න යන්නේ නැහැ අපි දැන් අවගොල්ලෝ කමඨා වார்த்தාවේදී දාන මුළු සක්මනම ප්‍රකට වුණා කියලා. හැරෙන තැනදී වෙන්නේ මෙහෙම වුණා කියලාත් දානවා. <laughs> එතකොට මොකද වෙන්නේ? අර ඒකාග්‍රතාවේ හැරෙනකොට ඒකාග්‍රතාවේ නැති වෙලා යනවා. මුළු සක්මනම ප්‍රකට වෙනකොට හැරෙනකොටත් මුළු සක්මනම තමයි දැකගන්නේ. ඒක හැරෙනවා කියලා කෙලින් යනවා කියලා දෙකට කරන්න යන්නේ නැහැ ඉතින්. ඔව් හැමතිස්සෙම පරියංක සක්මන දෙකේදීම භාවනාව දියුණු වෙනකොට දියුණු වෙනකොට අපි මොකද්ද කරන්න ඕන? අපි දෙකට තුනට කඩලා නන් දාලා හදලා තිනේව තිනවනේ. අන්න ඒවා ටික ටික ගැලවිලා යන්න ඕන. පරමාර්ථ වශයෙන් ඇවිදින කෙනෙක් නැහැ. මේ ඉබේ සිදුවෙන ක්‍රියාවලියක් සක්මනේ ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට ආයි හැරෙනවා කියන එක වෙඩම වෙන් කරලා ගත්ත ගම සත්ත පුජ්‍යල භාවයක් දෙනවා මම හැරෙනවා කියන සංකල්පෙන් තමයි හැරෙන්නේ එනිසා මුළු සක්මන ප්‍රකට වුණාට පස්සේ ආ ස්පර්ශය බලන්න දෙයක් නැහැ ඊට පස්සේ දැන් කෙනෙම භාවනාව වෙilla තියෙන අර නිශ්චලතාවයට මනසේ නිශ්චලතාවයට නෙන්නේ මනස නිශ්චල වුණානේ මුළු සක්මනම වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපේ නිශ්චලතාවය සමාදන් වෙන්නේ නැතුව අපි වෙන වෙන දේවල් කරන්න යනවා. ඊට පස්සේ ආයවන ස්පර්ශය බලන්න යනවා. ආයි වන්න මම පාද ඔසවනවා, ගිනිනවා, තබනවා කියලා ආයි ඒක බලන්න යනවා. ආයි ඒව බලන්න දෙයක් නැහැ. මේක දැන් හිත නිශ්චල වෙලා තියෙන්නේ. ඒකයි මොනව බලන්නේ? හැම තිස්සෙම භාවනාව පොඩ්ඩක් ඉස්සරහට යනවා ආයි පස්සට යනවා. අඩියක් ඉස්සරහට ගියාම අඩි දෙකක් පස්සට යනවා. ඊටත් වැඩිය අඩියක් පල්ලෙහි ඉන්නේ. හැමදාම භාවනාව දිනු වෙන්නේ නැහැ ඉතින්. නවිනාත් එතකොට හොඳටම අවශ්‍යයි. හොඳටම දිනු අවස්ථාවට අපිට එක වාක්‍යයක් කියන්න වෙනවා. ඒක තමයි කියන්නේ නිශ්චලතාවය කියන්නේ. ඒක තමයි. අර අර අර අර වාක්‍යයක ලිනව කියන්නේ හිත චංචල වෙලානේ. එහෙමයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අවසරයි. අපිට හැමදාම ඒකම ලියවන්නට කමක් නැද්ද? ඇත්තටම එහෙම තමයි සිද්ධ වෙන්නේ. නෑ ඒක ඒක මෙහෙමයි. ඒක මෙහෙමයි වෙන්නේ. ඒකද වාර්තා දැමීමේ ප්‍රශ්නයක් එනවා ඉතින්. දැන් හිත නිශ්චල පස්සේ එතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියන එක අපිට කියන්න බෑනේ. නෑ නෑ වචනෙන් දාන්න බෑ. ඔව්. නෑ නෑ වචනෙන් දාන්න බෑ කියන එක නෙමෙයි. එතනින් පස්සේ තියෙන එක සමතේට යනවා එක විපස්සනාවට යන්න ඕන භාවනාව. එහෙමයි. එතකොට ඒ කියන්නේ අපිට සමත භාවනා අත්දැකීම් ලැබෙනවා. එහෙම නැත්නම් විපස්සනා භාවනා අත්දැකීම් ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැත්නම් අපි භාවනාව අතෙන්ට වෙනකන් කරමු. එච්චරයි. එතනින් එහාට මොකද්ද ලබන්නේ කියන එක එක භාවනාවෙන් තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ තමයි භාව කියන්නේ මෙඩිටේෂන් XP XP මොකද එක්ස්පීරියන්ස් එක. අත්දැකීම එතන ගියාට අත්දැකීමක් නැත්තම් එතෙන්ට එනකම් කරනවා. හ්ම්. කියන බාහන අත්දැකීම. එහෙමයි. අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ගිය සැරේ මගේ වාර්තා මාර්ගයේ දෙවෙනි පතේ විදර්ශනා මාර්ගයේ දෙවෙනි පතේ මේ සක්මන් භාවනා කමටාවත් කීයක් තියෙනවද 18ක් විතර දෙනවා 18ක් 15ක් මේ ටික කියවලා බලන්න ඒකේ තියෙනවා භාවනා අත්දැකීම් ටික මොනවද ලැබෙන්න ඕන කියන සක්මන් භාවනාව. ඒ ටිකම ලැබෙන්න අවශ්‍ය නැහැ. ඉතින් විපස්සනා අත්දැකීම් තියෙනවා. ඒ ටික තමයි බිලා නැත්තම් තමන් කරන විදිහට කරගෙන යන්න තියෙන්නේ. එහෙම නැතුව මේවා ආයි ස්පර්ශය බලලා ආයි සක්බොසෝනෝ කකුල් කකුලේ ගල් ඇරෙනවා. බලන්න කියලා. ඔව් ටික දැන් ඉවර කරලා ඉතින් මම ගොඩක් කල් ඒ විවර කළා ආපහු පස්සට ගියා මම සෑහෙන ආපහු දැන් ඔය අවස්ථාවට මීට ඉස්සලා කීප වතාවක් ඉස්සලා ඇවිල්ලා ආපහු මම පස්සට ගිහලා තමයි දැන් ආපහු ඉස්සරහට යන ගුහන්ස කිව්වා වගේ. ඒක තමයි කියන්නේ අඩියක් ගෙත අඩි දෙකක් පස්සට යන. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මගේ අවසාන සක්මන් භාවනාවේ ගුහන්සේ මට උපදෙස් දුන්නා පාද ස්පර්ශයේ සිය පවත්වාගෙන ඉන්න. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. සමාවෙන්න. සමාවෙන්න. බැටරිය මේ charge බැටරි බහලා මේ හොඳටම බින්දුවට. වයර් ගෙලවිල. හොඳයි. මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේ මගේ අවසාන සම්බන්ධකේ වහන්සේ උපුටු තේනේ අද ස්පර්ශයේ සිය පවත්වා ගැනීමදී මනසේ ඒකාග්‍රතාවයද වටහා ගත යුතුයි. එතකොට දැන් අපි යනකොට ඒකාග්‍රතාව ඇති වෙනවනේ අපේ අරමුණ කෙරෙහිම දීමින් එකනේ ඒකාග්‍රතාවය කියන්නේ. එතකොට ඒක වැටහිලා තියෙනකොට ස්වාමීන් වහන්සේක වචනෙන් ආපහු ලියන්න ලියන්න බෑනේ නේද ස්වාමීන් වහන්සේ? ඒ කිව්වේ මට තේරෙන්නේ මොකද්ද? අවසරයි විනාස. පාද ස්පර්ශයේ සිය පවත්වා ගැනීමේදී මනසේ ඒකාග්‍රතාවයද වටහා ගත යුතුයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒකාග්‍රතාවේ වැටහෙන දැන් පාද ස්පර්ශය පවත්වා ගැනීමට මනස ඒකාග්‍ර වෙලානේ තියෙන දෙකටම පාද ස්පර්ශය කෙරේ මනස ඒකාග්‍රතාවය වටහා ගත යුතුය කියන්නේ ඒකාග්‍ර වුණා කියන එක නෙමෙයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ මොකක්ද? ඒකාග්‍රතාව වටහා ගත යුතු කියන්නේ ඒකාග්‍ර වූ බව වැටහි. මානසිකාර්ය මානසිකාර්ය Taman තේරුම් ගන්න නැති නැහැ කියලා කියන්නේ. Taman අඳුරගෙන නැහැ. ඒක. ඒක භාවනා අධ්‍යක්ීම කියවලා ඒක මම ගත්ත තීරණයක් ඒක දැන්. ඒ තීරණය නෝ මට තේරෙනවා. ඒකාග්‍ර වුණු භාවය හෝ ඒකාග්‍රතාවය යෝගාවචර හරියට වටහාගෙන නැහැ. හ්ම්. එතකොට මට වැටහෙනවා මොකද ඒක වටහා ගත්තා නම් ආයි වෙන වෙන වැල්ලට අරන් ලියන්න අවශ්‍ය නැහැ නේ. අවශ්‍ය නැහැ එහෙම. දැන් ස්වාමීන් වහන්සේ ඒක අඳුර ගන්න නැතුව භාවනා ඉස්සරහට ගිහිල්ලාද මේක? හ්ම්. දැන් අපේ ඒකාග්‍රතාව කියන්නේ අරමුණ කෙරෙහිම සිත පිටුවන් ගැනීමනේ. ඒකාග්‍රතාවය කියන්නේ අරමුණ කෙරෙහි හිත පිහිටවලා ඇති කර ගන්නා වූ චෛසික ධර්මය ධර්මතාවය. එහෙමයි ස්වාමීනි. ඒක චිත්තචෛසික ස්වභාවයටයි තියෙන්නේ. ඒක අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක වෙන එක. සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. අපි කරන්නේ අපි කරන්නේ සීය පාත්තන එක විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් සීය ඒකාග්‍රතාවය සමාධිය කියන එකත් අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි. ඒක අපිට ඉබේ සිද්ධ වෙන චෛතසික ඒක මේක විශ්වීය ධර්මතාවක් ඒක ඒක වෙන දෙයක් ඒක උනාට පස්සේ ඒක දවසට දැනගන්න දැන් මේ හිත ඒකාග්‍ර වෙලා තියෙන වෙන වෙන දේවල් බලන්න ගියලා හරියන්නේ නැහැ මේක මෙහෙමම හිත නිශ්චලතාවයකටපත් වෙන්න හිත සංසුන් භාවයකටපත් වෙන්න මේක දිගට ටිකක් දාරින්න අපි දැන් මොකක් හරි කෑමක් මොන හරි ඔය ඩෝ එකක් කනුවට පස්සේ එකපාරටම කෑම හදාගෙන යන්නේ නැහැ නේද? පාන් හදලා ඒක පිපෙන්න තියන්නේ මේ 30000. ඒකයි ඔයගොල්ලෝ ඒ පිපෙන්න දෙන්න කලින් පෝර්ණුවට දානවා පාන්. දැන් රොටි තමයි ගන්න පාන් කියන්නේ. දොර පස්සේ පාන් ගෙඩිය හොඳට පිපිලා අච්චුව පිරෙන්න එන්න ඕන පාන් ගෙඩිය. ඊට පස්සේ තමයි අපි පෝර්ණුවට දාන්නේ පාන් පෝර්ණුව. නැත්තම් පාන් නෙමෙයිනේ නිකන් කිබල බනිස්සා කියන. ඒක තමයි ඉන්නේ. පාන්ගේ. ස්වාමීන් වහන්සේ අවසර අවසරයි ස්වාමීන් වහන්සේ මම වචනේ හරියට මැචුවර් මෝරන් මෝරන් ජුවෙන් කොහෙද වෙන වෙනම කාටද කියවන්නේ ඊට පස්සේ ආපස්සට ගිහින් තමයි දැන් ස්වාමීන් වහන්සේ මීට ඉස්සර වතාවක පාද ස්පර්ශයේ සිහිය පවතර දෙනකොට වහන්සේ මට කියලා තිබ්බා මුළු සක්ම දැන් සිහිය මේ ස්පර්ශයේ සිහිය දැන් කියන්නේ නැතුව දැන් ඉස්සරහට යන්න මුළු සක්මන කෙරෙහිම මේ සිය යොදවන්න කියලා තිබුණා. දැන් එතෙන්දී මම අර වරද්දාගත්තේ ඉස්සලා. එතකොට දැන් මම තවදුරටත් ස්වාමීනාගේ ප්‍රශ්න මොකද? දැන් මම ඔය දැන් ඔය ඉස්සර වතාවක පාද ස්පර්ශයේ සිය පවත්වාගෙන ක්‍රමානුකූලව යනකොට මහන්සි උපදෙස් ගන්නවා. අයියේ හයියෙන් කියව නැහැ ඇහෙන්නේ හයියෙන් කියන්න. මීට මං හිතන්නේ කමටහන් අට්ටා කීපයකට ඉස්සර පාදස් පස්සේ සීය හොඳේ පවත්වාගෙන යනවා කියලා පස්සේ ඔබ වහන්සේ උපදෙස් දුන්නා මට මේ මුළු සක්මනම ප්‍රකට කරගන්න කියලා. මුළු සක්මනම ප්‍රකට වෙන විදිහට සක්මන පවත් කරගන්න කියලා මම කියලා නැහැ. සක්මන ප්‍රකට වෙන්න ඉඩ අරින්න කියලා මම කියලා. ඉඩ අරින්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඊට පස්සේ මම ආපහු වරක් ඇත්තටම ඇත්තටම උනේ ස්වාමීන් වහන්සේ මම අර උභාස කමඨහන් කියවන්න ගියාම මම මේ ඉතිසර කමඨහන් වගේ කියවලා තමයි අර ධනිස්සෙන් ඉස්සරහට විශ් වෙන එක. ඉතින් හිතේවත් දවන්න පටන් ගත්තා. ඇත්තටම ඉතිසර එහෙම යෙදෙන්නේ දැන් ඒකත් හරිනේ දැන් ඒකත් පැහැදිලි. මොකද මේ දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ මොකද්ද? දැන් දැනගන්න ඕනේ දැන් ඊළඟ මේ මෙතන දැන් ඒකට බලන්න ඒකට මම එක වටහා ගන්න අතුරු මේ මුළු සක්මනටම හිත යොදවන්න අවශ්‍ය නැද්ද කියලා උභාස දැන් මම ආපස්සට ගිහිල්ලානේ තියෙන්නේ. මොකද්ද මොකද්ද අහන්නේ මොකද්ද මට තේරෙන්නේ දැන් මම ස්පර්ශය කිරීම හිතවදවාගෙන තවදුරටත් කමටහන බොහන්සට එවන්න භාවනා අරමුණේ ස්පර්ශය කෙරී සිය පවත්වනවනේ හරි ඊට පස්සේ හරි එච්චරයි එච්චරයි දැන් ඒකාග්‍රතාවය වටහා ගත යුතුයි කියන නිසා තවදුරටත් ඒ සක්මනේ පාද ස්පර්ශයේම සිය යොදාගෙන සක්මන කරන්න කමටහන් වාර්තා එවන්නන්නේ යෝගාවචර යෝගාවචරගේ ජොබ් එක තමයි පාද ස්පර්ශයේ සිය පවත්වාගෙන සක්මන කරන එක වෙන මොනවත් වැඩක් නැහැ නේ යාට එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිනේ. ඒක මතයි තියන්නේ. එතකොට යාගේ සිහිය දියුණු වෙලා දියුණු වෙනකොට මුළු සක්මනම ප්‍රකට වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දෙවෙනි ස්ටෙප් එක. හ්ම්. තුන්වෙනි එක තමයි මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ පාද ස්පර්ශය බලන එක යන අතර කරන්නේ. අතර කරන්නේ. ඒ එතෙක් එතෙක් දක්වා ඔබ වහන්සේගේ උපදෙස් මට ලැබුණා. මම එහෙම කර කර ඉඳලා තමයි මේ මේ ආපස්සට ගිහින් තිබුණේ. හරි. අර මුළු සක්මනම ප්‍රකට වුණාට පස්සේ ස්පර්ශය දිහා බලන එක අපි නතර කරනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඊට පස්සේ මුළු සක්මනම දැක ගන්න. හරිනේ. එහෙමයි. එහෙමයි. එහෙමයි. දැන් ඊට පස්සේ යෝගාචර කරන්න ඕන දේ තමයි මුළු සක්මනම ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මුළු සක්මනම දැක ගන්න. දැක ගන්නා වූ දැක ගන්නා වූ මනසේ ඒකාග්‍රතාවයේ යෝගාචරය වටහා ගත යුතුයි. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ මුළු සක්මනම දැන් මේ දැකගන්නේ ඒකාග්‍රෝ මනසක් නිසා. එහෙමයි. එහෙමයි ස්වාමී. පැහැදිලිද? එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අවශ්‍යයි. දැන් ටිකකට ඉස්සෙල්ලා ඔබ වහන්සේ කිව්වනේ මුළු සක්මනම කියන්නේ අපි අත් දිගටම දීලා හැරෙන එක නැතුව හැරෙනවා කිව්වොත් ඒකාග්‍රතාවය වෙනස් වෙනවා. ඒක දිගටම යද්දී එකම එකම අරමුණේ නෑ ඒක ඒක ඒක මෙහෙමයි. ඒක මෙහෙම එක මම මම ඒකේ හැරෙන එකයි දිගට යන එකයි එකක් වෙන්නේ ටිකක් එක යන්න ඕන. එකපාරම වෙන එකක් නෙමෙයි. අර ඒකාග්‍රව මනස දැක ගන්න ඕනේ අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකාග්‍රව මනස දැකගත්තර පස්සේ තවදුරටත් අපි සක්මන කොටස් වලට කැලි කඩ කඩ බලන්න යන්නේ නැහැ. නෑ එහෙමයි. ඒ උපදේශයක් මට ලැබුණා ඔව් අඩම්තරේ සක්මන ඕනෙත් නෑ අපිට. අවශ්‍යත් නෑ. අවශ්‍ය නෑ ඒක. දැන් අපිට වැදගත් වෙන්නේ සක්මන නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ මනසේ ඒකාග්‍රතාවය. concentration එක වැදගත්. ඒක අර බුදුහාමුදුරුවෝ කිව්වේ අර සෝණහාමුදුරුවෝ අර අකුලේ ලේනකන් සක්මන් කරලා ඉන්නකොට භාවනාව හරි ගියේ නෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තර බුදුහාමුදුරුවෝ කිව්වේ වීරිය සමතුලිත කරගන්න කියලා කිව්වේ. වීරිය වැඩි. වැඩි. වීරිය වැඩි කියන්නේ මේ සක්මන කරේ තියන් යන්න එපා කියලා කියන්නේ. සක්මන නෙමෙයි ඊළඟට වැදගත් වෙන්නේ මනසේ ඒකාග්‍රතාව. එහෙමයි. ඔබ මේ මේ සක්මනත් අරන් යන්න හදනවා rahat වෙන්නේ. <laughs> සක්මන කරේ තියන් ගිහලා rahat වෙන්න බෑ. සක්මන තියපන් ඒකාග්‍රතාවයත් එක්ක ඵලයන් බාවන කියලා ඒ කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න එතකොට තමයි වීරිය සමතුලිත. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි දැන් ගහක ගහක මිදි හැදුනට පස්සේ <laughs> මිදි වැල අපි අරන් ගෙදර අරන් එන්නේ නැහැ නේ මොඩි. අරන් එන්නේ මිදි ගෙඩිය. තේරෙනවද? ආයි මිදි වැලක් තරම් ගෙදර එන්නේ නැහැ නේ. උදුරුගෙන ගහත් ගලවගෙන එන්නේ නැහැ නේ. ඒ වගේ. අවශ්‍ය දේ අරගෙන ඉන්න ඕන. අනිත් දේවල් තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ දිගටම කියන්න ඊට පස්සේ දිගටම ලියන්නොත් අපිට ඒ දෙයම තමයි හැමදාම ලියන්න වෙන්නේ. හැමදාම ලියන්න වෙනවා කියන්නේ භාවනා ටික ටික දියුණු වෙනවා දියුණු වෙනවා. භාවනා කරනවා. ස්වාමීන් වහන්සේ තමන් දැන් තමන් දැන් තමන් කියනවා දැන් තමන් කියන තමන්ගේ භාවනාව දියුණු වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ කලින් තමන් පිළි අරගෙන තියෙන මට මේකමයි. දැන් තමන් ඔලුවට අරන් තියෙන මේ භාවනා අත්දැකීම මොකද්ද ලියන්නේ කියන එක පිටිමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ භාවනා අධ්‍යක්ීමේදී ලියන්න කතාන්දරේ නෙමෙයි මනස ඒකාග්‍රතාවය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම තමයි. ඒක ගැන හදාගන්න බෑ. මුලින් වාර්තා දාන එක නෙමෙයිනේ හපංගම. එහෙමයි මම කියන්න දේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ ඉතිසල ඔබ වහන්සේ මෙතෙන් කියපු මුළු පියවරටම ආවා මම. ඊට පස්සේ මම නවත්තර ඉඳලා ආය ආය මේ භාවනාව කරා මේ සක්මන කරා ලිව්වේ නෑ. ඊට පස්සේ මං හිතුවා ඒක වැරදි. මං ආපහු ලියන්න පටන් ගන්නකොට තමයි ආයේ මේ විදිහට පටන් ගත්තා. හැබැයි කමක් නැහැ. ඒකෙන් මම ගොඩක් දේවල් තව තව දුරට ඉගෙන ගත්තානේ. ඉතින් හරි මම සතුටුයි. තව ඉස්සරහට ඒවන් සමහරවිට. කමටා වර්තා දාන්න ඕන. කමටා වර්තා දාන්න ඕනේ. දාන්න අවශ්‍ය නැත්නම් මම කියන්නම්. අවශ්‍ය නැහැ කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි තේරෙනවා. ගොඩක් අය දාන්නේ දැන් කුළු දාන්නේ. දැන් මම කියලා තියෙන ඔයාලා බානවා හොඳයි දිනු වෙලා දාන්න එපා <laughs> කියලා කියන්නේ ඔයාලා ඕවාන්නෙන්න ඔන්න මෙන් සින්නේ. ඔක්කොම. ඒක තමයි එපා කියලා තියෙන්නේ. ඒකට දාන්න නෑ. මේ කට්ටින් දැන් මේ කවුරුවත් දාන්න නෑ. දැන් මම එපා කියලා තියෙන ඔක්කොම. සමහර දවසට භාවනා කළා නිරෝෂ දාන්නෙත් නෑනේ තවත්. දාන්නේ මොකක් කරේ. සමහර දවසට භාවනා කළා පැයක් විතර පරයන්ගේ පැයක් එකමාර ගියම කාලේ ගිබ මදින කියලා ලියන්නේ නැතුව ඉන්නවා ස්වාමීනි. එහෙමනම් ස්වාමීනස බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම චිත තෙන්නම් කරනයි. ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ අවුලක් නැහැ නේද? වැඩ කර. නෑ ඇහෙනවා ඇහෙනවා. තියෙනවා. මගේ මගේ පුරේ වෙනස් වෙනවා වෙන්නේ. අන්ස්ටේබල් කියලා එනවා වන්ද. ඔව් කාට හරි තව තියෙනවද තරන්න? අපේ නතර කරනවද? නෑ ස්වාමීන් වහන්සේ. නතර කරමු නේද? එහෙමයි. චර කිව්වත් ඉතින් ලබන හතියනකොට මතක නැහැ ඉතින්. ආයි කියන්න රෙකෝඩින් ඔෆ් කරන්න. හ්ම්. ස්වාමින්වහන්ස අවසරයි. ඇහෙනවද? ඔව්. ස්වාමින්වහන්ස මට නම්බරේ ඒ ටික මට ආයි දැන් හොයාගන්න බෑ. අර ඉන්ස්ට්‍රුමන්ට්ස් හදන එකට ආ ඒක මට මැසෙන්ජර් වලින් දාන්න. පස්සේ කතාර පස්සේ කතාර. ආ මැසෙන්ජර් වලින් එහෙනම් දාන්න ආයි පාරක්. හරි පෙරවන් සරණයි. හරි හොඳයි හරි. ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා වගේ. දැන් තේරුණා සර්. එවන අපි වැඩසටහන අතර කරමු නේද? වෙන අද දින භාවනා යෝගාවචරයෙන් විසින් භාවනා කරලා ධර්ම දේශනාවකට ශ්‍රවණය කරලා ඒ අත්පත් කරගත්තා වූ සියලු කුසල ශක්තියින් තමා නමි. ආමේ. නෑ. සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම තමා නමි මිය පරලෝ ගියා වූ යම්කිසි මලගේ പ്രേත මලගේ ඥාති හිති මිත්‍රාදීන් ඇතනම් ඔවුන් මේ වෙන විට යම් කිසි දුගතිගාමී ආත්ම භාවයකට පත් වෙලා තියෙනවා නම් සැපවත් ආත්ම භාවයකට ළඟා වෙලා ඒ ආත්ම භාවයේ මුතුම චතුරාර්ය සත්‍ය ලබා ගන්න ශක්තිය ධෛර්යය වාසනාව අද දින මේ කරගත්තා වූ භාවනා කුසලයේ සාධර්ම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ ඒ කුසල ශක්තිය ඒ ජනිත කරගත්තා වූ ඒ කුසල ශක්තිය ඒ සීල දෙනාටම අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු කරේ පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඇහෙනව නේද මං කියන එක? ඇහෙනවද? තේරුවන් සර්. තේරුවන් සර්. තේරුවන් සර්. තේරුවන් සර්. තේරුවන් සර්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. There was